අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වත්නි අද නවම්බර් 15ක් පොහොය මේ ශාසනයේ බොහොම වටිනා වැදගත් ධර්මතා රාශියක් සිද්ධ වෙච්ච පොහොය දවසක් ඉතින් මේ පොහොය දවසේ මේ පින්වත් සියලු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් මේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානයට ආවේ ඉමක් කුණක් පරක් පෙරක් නැති මේ අනුවරාග්‍රෝ සංසාරෙන් එතර වෙන එතර වෙන්න අවශ්‍ය ඒ ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න. ඒ නිසා මෙතන ඉඳලා අද දවස පුරාවටම තමන්ගේ හිත කය වචනය සංවර කරගෙන තමන්ගේ ජීවිතයට යහපතක් වෙන විදිහට අනිත් අයටත් උපකාරී යහපතක් වෙන විදිහට හැකලෙන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත්නි අද දවසේදී මම කලින් හිතාගෙන හිටියේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් කායගත සතිය වඩන ආකාරයේ වේදනා ප්‍රශ්නා වඩන ආකාරය ටිකක් පැහැදිලි කරලා දෙන්න. නමුත් බාහිර වටපිටාවන් දිහා බැලුවාම මට හිතුණා සතිපට්ඨාන වඩන්න තාම සුදුසු මදි කියලා. මොකද අපේ ජීවිතේ අපි ගැඹුරු දහම් හෙව්වට ගැඹුරු දහම් කතා කළාට සතිපට්ඨානය ඇහුවට ඒව ගැන හිතුවට ජීවිතේ පිහිටලා ඉන්න අපිට තැනක් නැහැ. පින්වතුනි මේ ධර්මයේ හරි පුදුමයි. මේ ධර්මයේ පිහිටන්නේ ඉතාමත් ගුණ සම්පන්න මිනිසයන්ට මිසක ජීවිතේ හැම පැත්තක්ම පැතිකඩක්ම හැදිච්ච පරහිතකාමී අදහස් තියෙන ඒ වගේම මට සිල්ක ගති තියෙන කෙනෙකුට මිසක නැත්තම් ඕර්දු ගානක් මේ ධර්මය වැඩුවත් පින් සිද්ධ වෙයි. නමුත් ධර්මයේ අධිගමයක් උපදවා ගන්නවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් ආත්මාර්ථකාමී කමෙන් කවදාවත් ලබන්න පුළුවන් තරඟකාරීත්වය තුලින් කවදාවත් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ නව ලෝකෝත්තර ධර්මය. ඉතින් වර්තමානයේ දිහා බැලුවාම ඇත්තටම මම දකින්නේ සමග ප්‍රතිපදාවක් නෙමෙයි සාමීච පටිපන්න බවක් නම් මම දකින්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ශාලාවකට අපි ආවත් තියෙන්නේ හොඳම පැදුරුද කොට්ටේද Tamanට අතපය දිගහැරලා ඒක එලාගත් අනිත් කෙනා ඉඳගත්ත් එකයි නැතත් එකයි කෑම බීමට ගියත් එහෙමයි වටපිටාව බැලුවත් එහෙමයි ඊට පස්සේ වටපිටාවේ කුණු තිබුණත් එකයි රොඩු තිබුණත් එකයි ඉඳුල් තිබුණත් එකයි මගේ වැඩේ මම කොහොම හරි කරගන්න ඕනේ කියන පරිසරයක් ඕගොල්ලන් විතරක් නෙමෙයි හැම තැන්වලම අද වර්තමානයේ මම දකින්නේ එහෙම එකක් නමුත් මම හිතුවේ එහෙම නෑ ඇත්තටම මට වඩා හොඳ දෙයක් මම අනිත් කෙනාට දෙන්නේ කොහොමද මට නොලබිච්ච යහපත අනිත් කෙනාට ලබලා දෙන්න කොහොමද කියන කරුණාවර අදහස් තියෙන අයටයි ඉක්මනට ධර්මයේ පිළිටන්නේ. කවදාවත්ම අර වර්තමාන ගාම් බිම යනකොට බස්වල තියෙන තරඟ තියෙන්නේ. මේ බස් එකට ඉස්සරහලා අනිත් බස් එක යන්නේ. එහෙම තව කෙනෙකුට ඉස්සරලා ගිහිල්ලා ඉස්සරහම ඉඳලා කොහොම හොඳට බණ ටික අහන්න පුළුවන් පරිසරයේ ඉඳලා පහසින් ඉඳලා මේක ලැබෙන්නේ. ඉතින් මම ඒ හින්දා කර්ණීය මෙත්ත සූත්‍රය ටිකක් කියලා දෙන්න හිතුණා. හොඳයි නේද? අපි හැමදාම කියන අපි කර්ණීය මෙත්ත සූත්‍රය කියමුද? ඈ එතකොට ඇත්තට මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ නිවන් දකින කෙනෙකුගේ වටපිටාව. නිවන් දකින කෙනෙකුගේ ජීවිතය හදාගන්න හැටි, එයාගේ පසුබිම ජීවිතයක. මම මේ දේවල් කියන්නේ තරහට නෙමෙයි. ඈ හිතන්න එපා හමුදුරු අමනාපෙට කියලා. දැනලා හරි කමක් නැහැ. මිදීනංව පවත්තාරං යම් සේ වජ්ජදස්සිනං නිග්ගයවාදි මේධාවි පණ්ඩිතං තාලිසම් පණ්ඩිතම් වජේ ඒ කියන්නේ තමන්ගේ වැරද්දක් දැකලා බැනලා ඒකට අවවාද කරනවා නම් හරියට නිදානයක් පෙන්නනවා වගේ ආන් මේ අය ඇතුරු කරන්න කියලා. මෙහෙම හරි දැන් ඔයගොල්ලන්ගේ ගෙදර දරුවෝ වැරදි කරුවොත් ඔයගොල්ලෝ බයිනවද නැද්ද? බයිනවා. අල්ලපු ගෙදර ළමයා වැරදි කිරුවොත් ගෙදරට කියලා වැන්න එනවද? නෑ. ඇයි ඒ බයින් නැත්තේ? තමන්ගේ නෙමෙයි තමන්ට හදාගන්න උවමනාවක් නෑ. නමුත් අර ගෙදර දරුවට බයින එකෙන්ම තියෙනවා ඒ ළමයා හදාගන්න ඕනේ කියන එක. ඉතින් ඕගලන්ට බැන්නත් මම ගෙහෙල්ල වෙන කොහොමවත් අයට බයින් දෙයක් නෑනේ නේ. ඕගලන්ට බැන්නත් ඒ බයින් එකෙන් මොකද අදහස් කරන්නේ? වැරද්දක් තියෙනවනේ ඒක හදාගන්න ඕනේ කියන එක. හදාගන්න ඕනේ හින්දායි. හැඟීමක් තියනවා කියන කාරණාව තියෙනවා බයින් එක තුල. ඇත්තටම නොබැන ඉන්නවට බඩා බැනලා හරි යමක් කියනවා නම් ඒක තමයි කල්යාණ මිත්‍රකම සත්පුරුෂකම ඒ තමයි හැඟීම. ඒ තමයි ආදරය කියන්නේ. ඕගොල්ලෝ ගාව අඩුපාඩු වෙද්දි ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ සද්ද නැතුව ඉන්නවනම් අපි අද ආදරයට බයින්නේ ඕගොල්ලෝ ඊගාවට මේට වඩා ධර්මයෙන් ඈත් වෙන විදිහට සමාජයෙන් ගනුන් අහයි කොන් වෙයි අනික තමන්ගේ වැරද්දවත් තමන් හදාගන්නේ නැහැ හැදෙන්නේ නැහැ හැදෙන්න වරදක් වෙනවා අපේ ජීවිතය කියලා දන්නේ නැහැ අපි මෙහෙම කටයුතු කිරීම සුදුසු නැහැ කියනකොත් අපි ගොඩක් දෙනෙක් ඇත්තටම තේරෙන්නේ නැති හින්දා අනවබෝධ නිසා මේ වැරදි වෙන්නේ ඈ ඉතින් ඒ නිසා අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය කෙනෙකුට ජීවිතය හදාගත යුතු පැත්ත ටිකක් කියලා ඉවර වෙලා සතිපට්ඨානය ගැන කියලා දෙනවා කියලා හිතුණා මම කලිනුත් නොකියලා තියනවා නෙමෙයි කියලා තියෙනවා බොහෝ ඈ එතකොට අපි ඒ ගැන ටිකක් කතා කරමු කරණීය අත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච යම් සාන්ත පදයක් යම් නිර්වාණයක් තියෙනවා නම් ඒ නිර්වාණය අවබෝධ කරගන්නා වූ තැනත් අවබෝධ කරගන්න යන කෙනා තමන්ගේ අර්ථ කුසල භාවය සඳහා අර්ථයේ දක්ෂයෙක් වීම සඳහා කරණීය මත්ත කුසලන වල මෛත්‍රිය ගැන නෙමෙයි කරණීය අර්ථ කුසලේන අර්ථ කුසලයා විසින් අර්ථයේ දක්ෂයෙක් වෙන්න විසින් තමන්ට අර්ථය සම්පාදනය කරගෙන හිමීලා දක්ෂයෙක් වෙන්න විසින් මොකටද යම් සාන්ත පදයක් තියෙනවා නිර්වාණයක් තියෙනවා මේක අවබෝධ කරගන්න ඔහු සක්කෝ දක්ෂයෙක් විය යුතුයි. එයා දක්ෂයෙක් වෙන්නට ඕනේ. කොහොමද දක්ෂයෙක් වෙන්නේ? එයා ඍජු වෙන්න ඕනේ. ඍජු වෙනවා කියලා කියන්නේ ගැහුවත් ගහපන් කියන එක නෙමෙයි. ඍජු කාය කර්මයක් ඍජු වාක කර්මයක් ඍජු මනෝ කර්මයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් කයින් යමක් කරලා තව කාටවත් නැමෙන්නේ නැති විදිහට අපි යම් කායෙන් කයින් යමක් කළොත් අනිත් අයට පිටින්දෙන්න වෙන යදින්න වෙන නැමෙන්න වෙන දේ කයින් කරන්න එපා. බය නැතුව දෙපයින් පිටලා ඉඳගෙන මම මේ දේ කළා කියලා කියන්න පුළුවන් දෙයක් කරන්න. කයින් කරන ඍජු බව. වචනේ යම කතා කරනකොට ඒකේ ඍජුව පිටලා හිටින්න පුළුවන්කම වචනේ තුල ඍජු බවක් තියෙන්න ඕනේ. යම් වචනයක් කතා කළා මට සමා වෙන්න කියලා හෝ නැත්නම් අනිත් අයට කියලා නැමෙන්න පුළුවන් විදිහට නැමෙන විදිහ වචන කතා කරන්න ඉස්සෙල්ලා එන්න ඉස්සෙල්ලා වචනයෙන් ඍජු බවක් තියෙනවා. හිතින් හිතන කාරණාව තුලත් ඍජු බවක් තියෙනවානේ. කාය වංකතා, වචී වංකතා, මනෝ වංකතාවයකින් තොර කයි අවංක භාවයෙන්, වචනේ අවංක භාවයෙන්, සිතේ අවංක භාවයෙන් කටයුතු කරන එකට තමයි උජෝච කියලා කියන්නේ. උජූච සූජූච වඩාත් ඍජු වෙන්න කොහොමද දිට්ඨියෙන්ද ඍජු වෙන්න ඕනේ දිට්ඨි උජුතා කියලා කියනවා එයා දර්ශනයෙන්ද දෘෂ්ටියෙන්ද ඍජු වෙච්ච කෙනෙක් උජු ප්‍රතිපන්නවා කියලා කියන්නේ ඍජු න්‍යායට පිළිපන්න කෙනෙක් එතකොට කාය වංක වචී වංක මනෝ වංක කියන තුන් වංක ධර්මයන්ගෙන් අත්හැරුණා කපටි සට කපටි කමෙන් හිතින් කියින් කිරින් වලින් වෙන් වුණු ඍජු වචන ඇති ගුණයෙන් පිරිපුන් වූ සිතින් කියින් කිරින් ඇති කෙනෙක් වෙනවා ඒ වගේම සිතින්ද ඍජු වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ ඊට පස්සේ සුවචෝච සුවච වෙන්නට ඕනේ කීකරු වෙන්නට ඕනේ යම් කිසි දරුවෝ දෙමව්පියන්ට සුවච වෙනවා කීකරු වෙනවා වගේ අර්ථ කුසලයේ සඳහා නිවන් දැකීම සඳහා ධර්මයක් හොයනකොට එයා සුවච වෙන්න ඕනේ. හම්බ නොවෙන්න ඕනේ. ඒ කියන්නේ ගතියක් තියෙනවා හම්බ කියලා කියන කණුවක්. දැන් මේ කණුවක් නමන්න හැදුවොත් නමන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි කැඩෙනවා. නමන්න හැදුවොත් නැමෙන්නේ කැඩෙනවා විතරයි. ඒ ඒ වගේ සිත්වලක් තියෙනවා ගති. ඔකට කියනවා තඹ කියලා. යම් අවවාදයක් දුන්නොත් කවදාවත් ඒකේ ඒ තඹ කියන කෙලෙස්ේ මනසේ පිහිටියම නැමෙන්නේ කැඩිලා යනවා විතරයි. එයා එනවා අපිට උගන්වන්න කියලා ඒ වගේ තැන් වලින් ඒක හරහට අරගෙන මේ වගේ තැන් වලට එනවට වඩා හොඳ නොවන එක කියලා කැඩිලා යනවා. නැමෙන්නේ නැහැ කවදාවත්. ඒ ඒ ගතිය අපි හිතන්නේ මේ පුද්ගලයෙක් කියලා. නෑ හිතේ තියෙන තම්බ කියන ගතියක ලක්ෂණය. ඒක නැමෙන්නේ නම්ම සිලි භාවයක් නෑ. කණුවක් නමන්න බැහැ වගේ නැමෙන්නේ කැඩෙනවා. සුවචයි කියලා කියන්නේ යම් කිසි ජීවිතයේ වැරද්දක් පෙන්නොත් බොහෝම සතුටින් ඒක පිළිගන්නවා. පිළි අරගෙන ඒ වැරද්ද මං හදා ගන්න ඕනේ කියලා බොහොම සුවචව හැසිරෙනවා. ඒ වගේම යම් ගුරුවරු වේවා දෙමව්පියෝ වේවා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වේවා ඒ අය කියන දේ ගන්න බොහොම සුවච කෙනෙක් වෙනවා අර තඹ කියන කෙලෙසි අයින් කරනවා තඹ කියන කෙලෙසිට ඉඩ තියන්නේ හිතට ආවත් හඳුනා ගන්න මේක තමයි මේ තඹ කියන කෙලෙසි ලක්ෂණය තඹ කියන්නේ කණුවක් කියන එක ස්තම්භයක් කියලා කියන්නේ අපි එතකොට ස්තම්භයක් හදන්න බෑ කැඩෙනවා යම් කිසි කෙනෙක් අවවාදයක් හෝ මොනවා හරි දෙයක් කිව්වොත් කළොත් කැඩිලා තරහ වෙලා යනවා කියනකොට දකින්න තමන් තමන්ගේ ස්තම්භ කියන කෙලෙසට පරාද වෙලා කියලා. තමන්ගේ හිතේ උපන්න කණුවක් වගේ නම්මශීලී භාවයක් සුවච භාවයේ දුරු කළා. ජීවිතයෙන් සුවච භාවය උදුරලා දාලා යහපතට යන්න තියෙන මග අයින් කළා එතෙන්ට පැමිණි කෙලෙසිය තමයි මේ කණුවක් වගේ හිටින සිතේ ගතිය. ඒ කෙලෙසිට තමන් පරාදු වුණා කියලා දකින්න ඕනේ. එතකොට ඒ නිසා සුවච කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මෘදුයි. එයාගේ ජීවිතය හරි මෘදුයි. හිත හිතා හරි. එහෙම නැතිනම් හිතලා හරි මෘදු වෙනවා. රළු නෑ, සැඩ නෑ, පරුෂ නෑ. ඕන කෙනෙකුට එයාව ඇසුරු කරන්න පුළුවන්. එයාගේ ජීවිතයේ මෘදු කාය කර්මයක් තියෙන්නේ මෘදු වචී කර්මයක් තියෙන්නේ මෘදු අනෝ කර්මයක් තියෙන්නේ මේ අපි සමහර විටක එකට ඉඳගෙන පොඩ්ඩ බැරිමකින් අත වැදුන ශ්‍රවල බලනෝනේ නේද ඒ මොකද මෘදු ගති නෑ නමුත් හැම කෙනෙක් කෙරෙහිම හිතේ මෘදු බවක් තියෙන්න ඕනේ මට සිලුතු බවක් තියෙන්න ඕනේ තද නොවුණු කමක් තියෙන්න ඕනේ නිවන් දකින්න දකින්න ඕනේ කෙනෙක් ඒ අර්ථය සම්පාදනය කරගන්න අවශ්‍යම තමන්ගේ ජීවිතවල තියෙන පැති තියෙන ඕනේ කරුණ මේක පෙන්වන්නේ. එකක් මතක තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමමයි. ඒක ආයන්නේ තහගත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ගති හැදුන් නැත්තම් දැන් බණ භවනා කරන එකෙන් අපිට වෙන්නේ නිවන් මාර්ගේ පෙරණ එක නෙමෙයි ඉස්සෙල්ලා මේ ගති ටික ටික හැදෙන එක. එතකොට ගොඩාක් ඈතයි. අපිට පුළුවන් එකපාරට මේ ගති ටික හදාගන්න ඊගහට තියෙන්නේ මොකද්ද? කෙලින්ම නිවන් දකින්න මාවත. අපි ළඟයි. නිවන් මාර්ගෙන් ගොඩාක් ඈතට යනවද ඉක්මනට ළඟ වෙනවද කියන කාරණාව හිතලා කරගන්න පුළුවන් එකක්. මොකද සිල්වත් එකෝගේ ලක්ෂණ ටික තමයි මේ කර්ණීයමෙත් සූත්‍රයේ තියෙනවා කාරණා 14ක්. මේ 14 අයිති සීලයට. එතකොට නිවන් දැකීම සඳහා උත්සාහවත් වෙන කෙනෙකුගේ ජීවිතය හදාගන්න පැති ටික පෙන්වන්නේ. ඊට පස්සේ එයා අනතිමානී වෙන්න ඕනේ. නිහතමානී කියන වචනේ ඇත්තටම අපිට අයිති නැහැ. නිහත කියන්නේ නිහත මනාව නැසුවා මානය. නිහත මානෙ කියන්නේ නසන ලද මනාවකට නසන ලද මානෙ. ඒක අයිති ඇත්තටම රහතන් වහන්සේ නමකට. අපිට අයිති අනතිමානී ගුණය. න අතිමානී අතිමානයක් නැහැ. මාන්නය කියන එක තාම තියෙනවා. නමුත් න අතිමානී අතිමානයක් ලොකු මාන්නයක් නැහැ. හැම දෙයකම නිවන් දකින්ද ධර්මය හොයන කෙනා අතිමානය කියන එක නැති වෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම ටිකක් උඩින් ඉන්න හදන්නේ අපි දන්නේ ඇතුළත තම මොන වුණා හරි හිතාගෙන ඉන්න සමහර අය ඉන්නවා කකුලේ යන්තම් ගෑවුණු සෝවන් වෙලවත් ඉන්න දෙන්නේ කියලා තරම් කියන අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. මෙතන නෙමෙයි මම මේ කියන්නේ ලෝකෙ තියෙන සිද්ධිය කියන අතිමාන්නේ කියන එක. ඒ කියන්නේ තම මනසින් පුරවගෙන මම දැන් සෝවන් වෙලා ඉන්නේ මම එහෙනම් පුතජනට අයිති නෑ පුතජනයන්ට වඩා මං හැම වෙලෙම වැඩි ඈ ඒ අය මට ප්‍රශංසා කරට යුතුයි මම ඒ අයට ප්‍රශංසා කරන්න ඒ වගේ Tamanගේ හිත කොඩියක් වගේ ඉස්සෙන විදිහට හිතලා හිතලා හිතලා හිතලා හිත උස්සගෙන ඉන්නේ ආතිමාන්නේ ඉතින් එයාට කණ්ඩ දීලා සෑහීමටපත් වෙන්නත් බෑ බොන්න දීලා සෑහීමටපත් වෙන්නත් බෑ අසුරු කළ සෑහීමටපත් වෙන්නත් බෑ ඒ වගේ අතිමානී පුද්ගලයෝ අසුරු කරන්න හරි අමාරුයි අනිත් කටියට චුට්ට නැත්තම් අනිත් කෙනාගේ වරදක් හොයන්නේ නමුත් සුවානුත් වෙලා නැත්නම් සකදාගාමීත් වෙලා අනාගාමීත් වෙලා හැබැයි ගහගන්නත් යනවා. ඉතින් මම කියන්නේ ඔක්කොමනේ වර්තමාන තියෙන දෝෂ. ඒකෙදි මම මතක් කළේ අනතිමානී ගුණය හැම කෙනෙක් ගාවම ඇති කරගන්න ඕනේ. මාන්නේ නැහැ නෙමෙයි අතිමාන්නයක් නැහැ. කියන එක. ඊගාවට සන්තුෂ්කෝච. ඒ කියන්නේ මේ ලද දෙයින් සතුට වෙනවා. ලද දෙයින් කියන්නේ ඉඳගන්න හම් වෙන්නේ කොතනින්ද? එතනින් එයා සෑහීමකට මට මේ බණපදය අහගන්න ඇති. පැදුරු කැල්ලක් හම්බුණා නෑ මේක හොඳයි. පැදුරු කැල්ලකුත් හම්බුණා අනේ කමන්නෑ මට හම්බුනේ නැත්නොට අනිත් කෙනාට ඒක හම්බුණා මට ඒක ලොකු පිනක් මේ වගේ ඉන්න තැනක. මෙහෙම ඉඳලා බලන ටිකක් අහන්න තියෙනවා නම් කොච්චර හොඳද? මේ ශාසනයේට මේ ශාසනය ලැබෙන තැනට අපි මොන තරම් දුක් විඳලාද සසරේ ආවේ. එහෙම ආපු මට මේ වගේ මේ චූටි තැනක් වුණත් වටිනවනේ බණපදයක් අහගන්න මේ හොඳටම ඇති මට. මට බොහෝ දේ ඕනේ. චතුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ භාවනාව කියලා කරන් ඉඳගත්තාම ධනෙස් දෙක නොපෙන නොතෙමෙනවා නම් පරයන්ක බැඳගෙන ඉඳගත්තාම ධනෙස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒ සේනාසනේ මට හොඳටම ඇති කියනවා සරිත් මහ රහතන් වහන්සේ. යම් ආහාරයක් ගත්තාම ඒක වියලියකක් වෙන්න පුළුවන් තිත එකක් වෙන්න පුළුවන් ප්‍රණීත වෙන්න පුළුවන් ප්‍රණීත නැති වෙන්න පුළුවන් නමුත් මේ ජීවිතයේ පැවැත්ම පිණිස මොනවාම හෘදයක් යන්තම් ලැබුණොත් ඒ මට හොඳට මැතිබන භාවනා කරගන්න අන්න ලද්දෙන් සතුට වෙනවා කියන ගුණය සිද්දත් මහ රහතන් වහන්සේ අපිට පෙන්වනවා ඒ වගේ අපි බලන්න ඕනේ දාහන ටික උනත් පිඟාන අරගෙන ඉස්සර වෙලාම ගිහිල්ලා මට පිඟාන අරගෙන අපි වල ගන්න හදන්නේ නැහැ. අනේ මට වඩා දුබල කෙනෙක් ඉන්නවද? බැරි අම්මා කෙනෙක් ඉන්නවද? ලෙඩෙක් ඉන්නවද? අපහසු කෙනෙක් ඉන්නවද? කියලා ඒ ගැන හොයලා බලලා අනේ එයාට දාන ටික දීලා ඉන්න ඕනේ කියන තැනකින් බලලා ඉවර වෙලා Taman දාන ටික ගන්න ඕනේ. එතකොට ගන්නකොට වුණත් Tamanට බැලුවා අනිත් පිඟාන දිහා මට පරිප්පුහම් වෙලා නැහැ. අනිත් කෙනා තමයි හිතේ දේශයක් ඇති කරගන්න නැතුව නැහැ. මට ලැබීමද මෙච්චරයි. ලද දෙයින් සතුටු වෙනවා. ඉඳ ගන්න ඕන නම් කමන්නේ නමුත් ඊගාව දේ තමයි තව එකක් මේ ලද දෙයින් සතුටු වෙනවා කියන ගුණය තමයි ඕනම තැනක ගියාම කොච්චර කැම තිබුණත් ඊට පස්සේ වටපිටාව බලන්න. තව කී දින කන්න ඉන්නවද මෙතන මදි වෙන හින්දා නෙමෙයි මම කියන්නේ gedara වුණත් gedara මේසිට වුණත් බත් බෙදලා තියද්දී කවදාවත් බෙදා ගන්න එපා. ඒ අය කවුරුවත් මුකුත් කියන්නේ නැති වෙයි. gedaraත් මුකුත් කියන්නේ නැති වෙයි. නමුත් Taman ගාව තියෙන ඕන ගුණයක්. තව gedara කී දෙනෙක් ඉන්නවද මේ ඔක්කොටම තියෙන ව්‍යංජනද? එහෙනම් ඒක බෙදාගෙන කන්න. බෙදා ගන්නවා කියන එක ලොකු අර්ථයක් තියෙනවා. තනියම කනවා නෙමෙයි. බෙදා ගන්නවා. ඕනම තැනක ඒක හුරු වෙන්න. සමහර විටක අපි ආගන්තුකෝ ගෙදරකට ගියාම අපි ප්‍රියතම ආහාරයක් වෙන්නේ නැති බොහෝ දේ තියෙයි බොහෝ ගොඩක් තියෙයි. නමුත් කෑදර කමෙන් ඒක නිව කරන්න එපා. මේ නිවන් දකින කෙනෙකුගේ ලක්ෂණය මේවා අනිවාර්ය මේ ජීවිතයට තදාළ දේවල්. ඒව හොඳට මතක තබා ගන්න ඕනේ ඕනම තැනකදී. Tamanට අඳින්න තියෙන ඇඳුම එකයි නං නෑ හොදලා ඒ තියෙන එක පිරිසිදු අඳින්න. නමුත් ඒකෙන් සතුටු වෙන්න. ඒ වගේ ලද්ද දෙයින් සතුටු වෙන ගුණය තියෙන්නට ඕනේ. ඊට පස්සේ සුභරෝච ඊගාව දේ තමයි සුභර ගුණයෙන් යුක්ත වෙන්න. සුභර බර නැහැ. එයාව කාටවත් බර නැහැ. ඒ අම්මව තාත්තව පෝෂණය කරන දරුවන්ට බර නැහැ. ඒ අම්මා හරි සරලයි. ඒ තාත්තා හරි සරලයි. හරි සැහැල්ලුයි. එයාව පෝෂණය කරන්න අමාරු නෑ. ඒ දරුවව පෝෂණය කරන දෙමව්පියන්ට අමාරු නෑ. දරුවා හරි සරලයි. ඒ පාසකම්මලාව ඒ පාසක මහතුරු හරි සරලයි. ඒ ස්වාමීන් වහන්සේලා හරි සරලයි. සුභර ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි එක්කෙන්ට මට මේක ඕනේ මට මේක ඕනේ මෙහෙ විදිහට ඕනේ මේ විදිහට ඕනේ අරවත් ඕනේ කිව්වහම අද සම්බෝල තියෙන මට සම්බෝල ගන්න පුළුවන්ද හැමදාමත් කනවා මට මේව ඕනේ කියලා එහෙම කරදර කරන්නේ නැහැ හම් වෙන දේෙන් ගන්නවා. අසනීපයක් වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න නිවන් දකින කෙනෙකුගේ ජීවිතයේ වටිනා මංගයක් මොකද්ද? සුභර ගුණය. බර නැහැ අනිත් කෙනෙකුට. එයා බර නැහැ ඇත්තටම. gedara hitiyata samahata tarunayek wela gedara hinne තාම රස්සාවක් හම්බ වෙන ඒත් අම්මට බර නැහැ යා. තාත්තට බර නැහැ යා. බර නොවන විදියට ජීවත් වෙනවා. අම්මෙක් අම්මා ඉන්නවා වයසට ගිහිල්ලා. නමුත් ඒ අම්මා බර නැහැ දරුවන්ට. අම්මා වර කරන්නේ ඒ දරුවන්ට. යැපෙන්නේ නැතුව නෙමෙයි. ඒ දරුවෝ තවත් ආදරේ අපේ අම්මගේ මේ ගුණයට, අපේ අප්පච්චිගේ මේ ගුණයට සුබරයි පහසුවෙන් පෝෂණය කළ හැකි. බොහෝ දේ කැමති නැහැ. බොහෝ දේ අවශ්‍ය නැහැ. එතකොට අවශ්‍යම දේ තියෙනවා. අවශ්‍ය දේ ඕනේ. නමුත් පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වෙන්න. එතකොට ඒ බඳු චරිතයකට හුරු වෙච්ච කෙනාට ඕන තැනක ගිහිල්ලා ඉන්න පුළුවන්. ගහක් යට හිටියත් එයාව ජීවත් කරන්න අනිත් අයට ඒ තරම් වෙහෙසක් නැහැ. ඈ ගල් වෙනකට ගියත් කැලේකට ගියත් එයා ජීවත් වෙන පහසු එයා ගෙදර හිටියත් හුරු වෙලා තිබුණු බොහොම සුභර ගුණයක පහසෙන් පෝෂණය කළ හැකි ගුණයක. අන්න ඒ වගේ බොහෝම පහසෙන් පෝෂණය කළ හැකික් වෙන්න. අප්පකිච්චෝචන අල්ප කටයුතුයක් එක් වෙන්න ඕනේ බොහෝ පුරවගත්ත අනේ මිනිපිරිය ඉස්කෝලේට අරගෙන යන්න ඕනේ මොනුපුරා දහම් පාසලට ගෙනියන්න මේ පන්ති ටියුෂන් එකට ගෙනියන්න ඕනේ පුතාගේ රෙදි ටික හොදන්න ඕනේ මගේ මේ වැඩිත් කරන්න ඕනේ මේ විදියට යන්න ඕනේ අක්කලා ගෙදරත් යන්න ඕනේ අයියලාගේ මගුල් ගෙදරත් යන්න ඕනේ කියලා මේ වගේ ඔළුවේ 100ක් විතර කටයුතු ඕගොල්ලෝ පුරවගත්තාම කවදාවත් නිවන් දකින්න තියා මාවත ගැන හිතන්නවත් බෑ නමුත් තමන්ට අදාළ තමන්ගේ ජීවිතේට පැමිණිය යුතු කන් ටිකක් තියෙනවා. අවශ්‍යම කටයුතු. ඒ ටික හඳුනා ගන්න. අනවශ්‍ය දේත් නැවත නැවත පටල ගන්න එපා. එහෙම වුණාම මේකට ඉඩ නැහැ. ඒ වගේම තමන්ව බොහෝ කාලයක් යමකට යෙදලා හිටන දීර්ඝ කර්මාන්ත අලුත් නව කර්ම පටන් ගන්න එපා. කෙලිච්ච පටන් ගත්ත යමක් තියෙනම් ඒක ඉක්මනට ඉවර කරන්න අලුතෙන් අලුතෙන් හැම වෙලාවෙම තමන්ව 16ක් වගේ කරන කම්කරුවෙක් වගේ කරන ශේත්‍රයකට තමන්ව ඇදලා දාගන්න එපා. ඒ නිසා අල්ප කටයුතු ඇත්තෙක් වෙන්න ඕනේ. ඇත්තටම ජීවිතේ බාහිර වැඩ කටයුතු අඩු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. නිවන් දකින්න නම් අපි පුළුවන් තරම් පැටලිලා පැටලිලා පැටලිලා මේක මටත් කියන්න ඕන වෙලාවක මම එන්න ආ මාත් එනවා මටත් පුළුවන් ඔහොම කියලා කියලා අම මේ දරුවා පන්තිට එහෙම ගෙනියන්න ඕන නම් මට කියන්නේ මම එන්න දුවේ මේ දරුවව ගෙදර කවුරුන්ට මට කියන්නේ මේ බලෙන් කරේට දා ගන්නවා වගේ ඈ එතකොට කියලා මෙන්න මේ වගේ වැඩ වැඩි කරගන්න එපා කියනවා අපකිච්චෝ පුළුවන් තරම් කටයුතු කරනා අල්ප කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ මේ දහමක් මෙනෙහි කරන්න හරි හිතට ඉඩක් තියෙනව නේද අපකිච්චෝ සල්ලෝකෝති සහල්ු පැවතුම් ඇත්තෙක් ඉන්නට ඕනේ එයාගේ ජීවිතයේ අඳින්නේ බොහොම සාම විදියටයි බොහෝ විලාසිතා නැහැ. ඛණ්ඩ බොණ්ඩ වුණොත් බොහොම සැහැල්ලුයි. ඒ වගේ සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වෙනවා. බොහොම සැහැල්ලු පැවැත්මක් කියලා කියන්නේ අපි කියමු දැන් ගෙදර දොරේ කටයුතු කාරණා කෙරුවත් බොහෝ අය බොහෝ දේ ඉවල් එයාගේ වටේ නැහැ. එයාට බොහෝ කාරණා අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. ඈ වාහනේ තියනවා වාහනේ යනවා නැත්තම් බස් එකක යනවා. ඒ වගේ හැම පැත්තක්ම බොහොම සැහැල්ලුයි. සැහැල්ලුවෙන් ඉන්නේ ජීවත් වෙන්නේ. කිසියම් දෙයක පය ගහලා ගත්ත බර ගතියක් හිතේවත් කයවත් නැහැ. ඒ හැම දෙයකම තමන්ගේ යුතුයකම් කොටස ගන්නවා අනිත් හැම වෙලාවෙම සැහැල්ලු ප්‍රතුන් ඇත්තෙක් වෙ ඉන්නවා. සන්තින්ද්‍රියෝච ඒ වගේම ටික ටික හරි සංසුන් ඉඳුරන් ඇති බව එහෙන් රූප දැකලා රාග දේශ මොහ ඇති වෙන විදිහ නිමිති අනුනිමිති වශයෙන් හැම වෙලාවෙම ගන්නෑ එහේ පුළුවන් තරම් සංවර කරගන්නවා සංවර කරගන්න උත්සාහවත් වෙනවා කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික මනස කියන ආයතන ටික පුළුවන් තරම් සංසුන් කරගන්න හදනවා. සංසුන් ඉඳුරන් ඇති බව කරගන්න හදනවා. හොඳ චිත්තපටියක් ඇවිල්ලා තියෙන බලන්ඩයන් අහවල් තැන හොඳ සංගීත සංදර්ශනයක් තියෙන අපි අහන්ඩයන් කියලා ඒ වගේ ආයතනයන්ගේ අසංවරයට හොය හොය යන්නේ ලැබෙන අලකුණක තාම රැවටෙන්න පුළුවන් ඇති. නමුත් ඒකෙත් නොරැවටි ඉන්න එකට අනුගත නොවී ඉන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. නමුත් එයා උත්සාහවත් වෙනවා ඉන්ද්‍රිය සංසුන් කරගන්න සංසුන් කිරීමේ ලා යෙදිලා හො ඉන්නවා. සංත්‍රින්ද්‍රියෝ. ඊට පස්සේ නිපකෝච නිපකයි. නිපක කියලා කියන්නේ දත් නුවණින් යුක්තයි. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ විමසන නුවණ. කරුණු කාරණා විමසන නුවණින් යුක්තයි. ඒ කියන්නේ යමක් කරන්න ඉස්සර වෙලා කියන්න ඉස්සර වෙලා හිතන්න ඉස්සර වෙලා හිතන කියන කරන දෙයට නුවණයි. මේ විදිහට හිතන මේ විදිහට කියන මේ විදිහට කරන මට අර්ථයක් ඒද අනර්ථයක් ඒද කියලා හිතන්න තරම් එයා නුවණයි. මේ ගමන යෑමෙන් මට යහපතක් වේද මගේ ධම්ම මාර්ගයට යහපතක් වේද අන්තරායක් වේද කියලා හිතනද සුදුසුයි. ඇත්තටම ඕගොල්ලෝ දරුවෙක් හැදුවොත් මොනතරම් ආදරයකින්ද දරුවා හදන්නේ? දරුවට අනතුරක් වෙනවා නම් කරදරයක් වෙනවා නම් ඒ දරුවව අරගෙන එතෙන්ට යනවද ඕගොල්ලෝ නෑ ඒ වගේ ඕගොල්ලන්ගේ බෝධි ඥානයත් සද්ධර්මයේ කෙරෙහි මොහු කරමින් පවතින දහම් ඥානය දරුවෙක් වගේ කියලා හිතන්න එයාට යම් තැනකට අරගෙන ගියාම හිරිහැර වෙයි නම් කරදර වෙයි නම් එතෙන්ට අරගෙන යන්න එපා ඈ යම් තැනකට ගියාම යම් කෙනෙක් ළඟට ගියාම දරුවට යහපතක් වෙයි නම් අපි අරන් යනවනේ. ඒ වගේ යම් තැනකට යම් කෙනෙක් ගාවට ගියාම මේ සද්ධර්මයේ අවබෝධයට මේ බෝධඥාණයට උපස්ථානයක් ලැබෙයි නම් අවබෝධයට උපකාරයක් වෙයි නම් ඒ තැන් වලට අරගෙන යන්න. ඒ වගේ තමන්ගේ ආදරණීය දරුවෙක් කියන දරුසෙනෙහසින් තබා ගන්න තමන්ගේ බෝධිචිත්තේ මේ ධර්මඥානෙ ඒ වගේ හැම පැත්තක්ම ගැන හොඳට හිතලා බලලා කටයුතු කරනවා. ධර්මයේ වුණත් හොඳට තීරණය කරන මේක සුදුසුද මේක නුසුදුසුද මේක හරිද මේක වැරදිද කියලා මෙන්න මේකට කියනවා නේපක්ඛ ගුණය කියලා. තැනට සුදුසු නොවන විමසන නොවන නේපක්ඛෝ. ඊට පස්සේ අප්පගම් අප්පගම්බෝ අප්පගබ්බෙක් වෙන්න ඕනේ. මොකද අප්පගබ්බේ ප්‍රගල්බ නැති වෙන්න ඕනේ. ප්‍රගල්භ කියන්නේ මොකද්ද? නොහික්මුණුකම, දඩබ්බරකම, නොහික් තව කෙනෙක්ගේ ඇඟේ හැප්පීගෙන යනවා, තල්ලු කරගෙන යනවා. අනිත් කෙනාගේ තැනින් අයින් කළා තමන් එතන ගන්නවා. මේව නොහික්මුණුකම්. ඈ එතකොට ගස්සගෙන යනවා, රෝගන ඉන්නවා, රවනවා, හින්ත් ගහනවා කියලා කියන්නේ මේ ඔක්කොම අපගබ්බ නොහික් නොහික්මුණුකම්. ප්‍රගල්භ මේවා අපගබ්බ නෙවෙයි ප්‍රගල්භ. එතකොට අප්ප ගබ්බෝ කියන්නේ ඒ වගේ ප්‍රගල්බ නෑ යාගාව. නොහික්මුණු කන්නේ. ඈ නොහික්මුණුකම් තියාගෙන ඉන්න කෙනාට නොහික්මුණුකම කියන එක අපි දන්නේ අපි කයෙන් කරන මේ સિદ્ધාන්තයෙන්ද අපේ ජීවිතේ නොහික්මුණුකමක් නේද කියලා. තව කෙනෙක් කතා කළොත් ඇහුන්නේ වගේ ඉන්නවා. ප්‍රගල්භය. ඒ වගේ ආචාර්යවරු උපාධ්‍යයන් දෙමව්පියෝ ගාව සෙරප්පු දාගෙන කතා බහ කරනවා. දත් මැද මැද කතා කරනවා. ඇඳුම් නැතුව අසංවරව ඒ වැඩි හිටියෝ ගාවට යනවා. මේ ඔක්කොම ප්‍රගල්ප නොහිපුණුකම්. ගුණයක් පිරෙන ජීවිතයක ලක්ෂණ නෙවෙයි. යම් වරදක් කියනකොට ඒකට බොහෝ දේ කියනවා. එකට එක කියනවා. කියපු තමන් නිර්දෝෂී වෙන්න පුළුවන්. නමුත් නිර්දෝෂී වුණොත් වැඩිහිටියේ ගුරුවරයෙකුට කවදාවත් එකට එක කියන්නේ නැහැ. නිහඬවම ඉන්නවා. ඉඳලා පස්සේ අනේ ස්වාමීනි නැත්තම් අනේ අම්මේ මම මේ වැරද්ද කළේ නැහැ. එදා උනේ මෙන්න මේ සිද්ධියයි. පස්සේ කියනවා හිමින්. ඈ එහෙම නැන්නේ අපි මොකක් හරි දෙයක් ගත්තොත් ඒකට 100ක් විතර කියනවනේ Taman නිවැරදි මම වැරදි නෑ මම නිවැරදි කියන කොප්පු කරගන්න ලක්ෂණය මාව සිද්ධ කරන එක මම කියන හැඟීම විරිසිදු කරන්න තමයි මේ ප්‍රගල්භ වලින් කටයුතු කරන හැම වෙලෙම මම කියන එක උස්සලා තියාගන්න මම මතු වෙන්න මම මම කැපී පෙනෙන්නේ කරන එක තමයි මේ ප්‍රගල්භ කියන කෙලෙසේ ලක්ෂණය ඒ නිසා අපි කිමු නාණ්ඩ තොටකට ගියත් ඉන්න කෙනා වැඩි හිටි කෙනෙක්ද ඒව මුකුත් නැගත්තා අනිත් කෙනාගේ බාල්දිය එහාට තල්ලු කෙරුවා නැත්තම් රෙදි බේසම දිගන් තල්ලු කළා දැම්මා තමන් බාල්දිය ගත්තා නෑවා සබන් කැල්ලා අනිත් කෙනාගේ තියෙනවා නම් ඒක පැත්තකින් දැම්ම අහකට දැම්ම තමන් ඒක තිබ්බා ඉතින් මේ ඔක්කොම ප්‍රගල්බ එතකොට මේ ඔක්කොම නිවන් මාගෙන් ඈතට ගෙනියන කරුණ. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ගුරුවරු වැඩිහිටියෝ දෙමව්පියෝ මේ හැමතැනකදීම තමන්ට නිවන් දකින්න කමටහම් පුරුදු මේ භවනා පුරුදු වෙනවා ජීවිතය හදා ගන්නවා ශෛක්ෂ කියන්නේ මොකද හික්මෙනවා මේ හික්මෙන ඔයාගේ ජීවිතය හදාගන්න හික්මෙන ශේත්‍රය. මේව භවනා. ඇස් දෙක වහාගෙන ඉඳගෙන ඉන්න එක විතරයි කියලා හිතුවද භවනාව කියන්නේ? නෑ නාන තොටට ගියාම කුස්සියට ගියාම කෑම කාමරයට ගියාම මේ හැම තැනකදීම ජීවිතේ වැරද්දකට ඉඩ නොදී කෙලෙස් වලට මතුවෙන්න නොදී අපි කියමු මේ කියපු ගති මතුවෙන්න පුළුවන් තැන් ඍජු නැති බව වඩාත් ඍජු නැති බව එතකොට සුවච නැති බව මෘදු බව නැති බව නිහතමානී නැති බව ලද දෙයින් සතුට වෙන බව නැති බව සුබර බව නැති බව එතකොට බොහෝ කටයුතු ඇති බව සහැල්ලු ප්‍රවෘත්ති නැති බව මේව ජීවිතේ මතුවෙන්න පුළුවන් තැන් මේවා ටිකට ඉඩ නොදෙන එක තමයි ඔය අන්තිමට අපි චාරිත්‍ර සීල වාර්ත්‍ය සීල කියලා කියන්නේ සිල්වතෙක් විසින් කටයුතු දේ සිල්වතෙක් විසින් නොකටයුතු දේ තමයි මේ තියෙන්නේ අර අපි කියනවා නේද ප්‍රාතිමොක්ක සංවර සංවර සංවතු ආචාර ගෝචර සම්පන්නෝ අනමත්තේසු වජ්ජේසු බයදක්තාවි සික්කති සික්ඛාපදේසු ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවරෝ ආචාර ගෝචරයන්ගේ යුක්තෝ සුවල්ප මාත්‍ර වර්ධක බය දක්වන ශික්ෂාවෙන් හික්මෙන් ආචාර ගෝචර ධර්මය තමයි මේ කර්ණීයමිත සුත්තේ කාරණා 14න් උගන්වන්නේ මොනවද? ගෝචර අගෝචර ධර්මය ආචාර්ය අනාචාර ධර්මය පෙන්වලා ආචාර ධර්මයන්ගේ හැසිරෙන්න අනාචාර ධර්මය දුරු කරගන්න. ගෝචර අගෝචර පෙන්වලා ගෝචර ධර්මයන්ගේ ඉඳ අගෝචරය අතහරින්න. ආචාර ගෝචර දෙකයි මේකෙන් පෙන්වන්නේ. නිවන් දකින්න කෙනාගේ ආචාර ධර්ම මොනවද? යාට ගෝචර ධර්ම මොනවද? නිවන් දකින්න පුළුවන් මොන වගේ සුදුසු ධර්මතාවක ඉන්නකොටද කියන එකයි මේ ටිකෙන් පෙන්වන මේ කාරණා 14න්. ඊට පස්සේ අපගබ්බෝ කිව්වා කුලේසු අනනුගිට්ඨෝ කුලයන්හි ගිජු නොවෙන්න ඕන. දායක ස්වාමීන් වහන්සේලාට කියන්නේ දායක පවුල් එක්ක ගිජු නොවෙන්න ඕන. ඒ වගේම මේ පෙමුදුද්දත් අයිති. අහවල් මහත්තයා නම් හොඳයි සල්ලි තියෙනවා අහවල් නෝනා නම් හොඳයි සල්ලි තියෙනවා ඒ අයට අපි ටිකක් ලඟ වෙන්න ඕන උදව් කරන්න ඕන කියලා ඕව තමයි මේ කුලයන් ඉදිරි බව. ඒක නිවනට බාධාවක් මිසක නිවනට ලාභයක් නෙවෙයි. ධර්මයේ පෙන්වන නිවන් දකින්න කැමති වෙනා පුළුවන් තරම් රාජ රාජ මහා මාත්‍ය ආදී කුලයන් වලින් පවුල් වලින් ටික ටික ඈතට යන්න කියනවා. <laughs> යම් දීපල වස්තු තියෙන පවුල් වලින් තැන් වලින් පුළුවන් තරම් ඈතට යන්න කියනවා. ඒ තරම් විසම දෙයක් නිවනට තව නැහැ කියනවා. ඉතින් ඒක තමයි පෙන්වන්නේ පරිහරණය කරන නමුත් ගිජු බවකින් නැතුව ගිජු වෙන්න එපා. ඒ පර සම්පත්තිය දැකලා ඒක තමන්ගේ වගේ හංගින්න එපා. ඒකේ වටිනාකමක් දකින්න එපා. ඒ අයගේ වටිනාකමක් දකින්න එපා. ශාසනයට යම් උපකාරයක් කරන්න ඉඩ දෙන්න, උපකාරයක් ගන්න. නමුත් පෞද්ගලිකව මනසේ ඒ අර්ධය ගිජු බවක් තියාගන්න එපා. වටිනා මිනිස්සු ඉන්න බෑ. වටිනා දේ තියෙන්න බෑ. මේ ශාසනයේ වටිනවා ඊට වඩා. කවදාම හරි ජරා මරණයට දීපල වස්තුව කියලා කිව්වොත් කවදාම හරි ජරා මරණයට යන ධර්මතාවයක් තියෙන්නේ. ජරා මරණයට යන ධර්මතාවයන්ට වඩා අජරාමර ප්‍රතිපදාව බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා අජරාමර පැත්තේ ඉඳගෙන ජරා මරණ පැත්තට ගිජු වෙලා ඉන්න එපා. තේරුමක් නෑ දකින්න මේ ජරා මරණ ධර්මය කියලා. අන්න ඒ වගේ කුලේසු අනනුගච්ඡති. නච්ච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපෝදේයු න කුද්දං සමාචරේ ඒ කියන්නේ යේන විඤ්ඤෝ පරේ නුවණති නුවණ තියෙන අනිත් අය උපවාද කරන ඊතා කුඩාවත් වරදක් කරන්න එපා අනිත් අය විසින් දොස් කියන නුවණැති පඬිතයන්ගේ ගරහවට ලක් වෙන ඒ අයගෙන් දොස් අහන්න වෙන කුඩා වරදක්වත් නොකත යුතුයි කියලා හික්මන්නෝ කියනවා. අර්ථ කුසලයේ භාවයේ නිවන් අවබෝධ කිරීම සඳහා අර්ථ සම්පාදනය කරගන්නා කෙනා මෙන්න මේ ටික ජීවිතය හදාගන්න කියනවා. අපි සිල් ගත්තට මෙන්න මේ වගේ පැතිකඩ ටික අපේ ජීවිතය අඩුයි. ඇත්තටම අපි ගාව තියෙන බොහෝ වෙලාවට අවස්ථාවාදිකම් ගොඩ නැගිලා. කොහොම හරි නිවන් දකින්න කියන තැනක යන්නේ. ඇත්තටම කොහොම හරි ලැබෙන්නේ නැති එකම දේ නිවන. කොහොම හරි නම් නිවන් දකින්න බෑ. ඒකට සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා. නියම ප්‍රතිපදාවක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව නිවැරදි වුණොත් තමයි මේ ශාසනය ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉමේච සුබද්ද සම්මා විහෙරෙයුම් අසුඤ්ඤෝ ලෝකේ අරහති යස්ස සුබද්ද මනාවකට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන මොහොතේදී සුබද්ද කියන භික්ෂුවට කියනවා සුබද්ද අද නෙමෙයි මනාවකට පිළිවෙත් පුරණකමක් තියෙනවනේ මේ ලෝකේ කිසි කලකත් රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ. බුද්ධ උත්පාද කාලය අබුද්ධ උත්පාද කාලය කියලා එකක් නැහැ. කවදාවත් ලෝකේ රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ. නමුත් මනාවකට පිළිවෙත් පුරණකමයි නැති වෙන්නේ. බුද්ධ උත්පාද කාලයේ නැතිවීමනුත් වෙන්නේ මොකද්ද? මනාවකට පිළිවෙත් පුරණ ක්‍රම හඳුනා ගන්න නැතිකමයි වෙන්නේ. ඒ පිළිවෙත් පුරණ ක්‍රමයේ ගහිලායි තියෙන්නේ. මනාවකට පිළිවෙත් පුරන්නේ නම් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි දෙකින් නිවන් ලැබෙන්නේ නිවන් දකින්න මනාවකට පිළිවෙත් පිළිය යුතුයි. ඒ මනාවකට පිළිවෙත් පුරනවා කියනකොට ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. ඒකේ සීලය කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛම්පදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනේ මම කිව්වා කියලා සීලය මගේ සම්පූර්ණ වෙන්නේ නැහැ කාල් හතරක් රාත්තලක් නම් එක කාලකින් රාත්තල සම්පූර්ණ වෙන්නේ නේද සීලය ගත්තාම මතක් කරලා තියෙනවා සතර සංවර සීලය කියලා ප්‍රධාන වශයෙන් සීලය කොටස් හතරකට බෙදනවා ඒ කොටස් හතර නුත් එකක් විතරයි ප්‍රාථමික සංවර සීලය ඊගාවට මේ ආචාර ගෝචර ධර්මතා මතයි සතර සංවර සීලයෙන් පිළිහිටලා තියෙන්නේ සතර සංවර සීලය කියන්නේ මේ ආචාර ගෝචර ධර්මතා ටික නෙවෙයි. සිල්වතා ඊට පස්සේ මේ ආචාර ගෝචර ධර්ම ආචාර ගෝචර ධර්ම ධර්මතා ටිකෙන් තමයි තමන්ගේ සීලය පෝෂණය කරගන්නේ. සීලය නිසා මේ ගුණය පෝෂණය වෙනවා මේ ධර්මතා ටික නිසා සීලය පෝෂණය වෙනවා. අන්න ඒ බඳු සීලයට සිල් රකින්න කෙනාට සමාධියට කමඨහනක් අවශ්‍ය නැහැ. සමාධි සංවර්ධනික සීලයේ ඒ සිල් රැකීමම එයාට ප්‍රීති ප්‍රමෝදය ගෙනත් දෙනවා. ඒ සීලයම යම් දවසක යට ප්‍රමෝදය කියලා දෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීතිය නිසා පස්සද්ධිය, පස්සද්ධිය නිසා සැපේ, සැපේ නිසා හිත සමාධිය වෙනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටි පේනවා. ඉතින් මෙන්න මේ වගේ සිල්වතෙක් විසින් කටයුතු පැතිතියි. ඔය මට කියන්න වෙලා නැහැ මම කුඩා බොහෝම කෙටි කළා කියේ නමුත් අපි කියමු ස්වාමීන් වහන්සේලාට ඉදිරි කාලවලදී කියලා දෙන්න කියලා මේ වැය ගොඩාක් විස්තර තියෙනවා. වැසි කිලි කැසි කිලියකට ගියොත් වැසි කිලි කැසි කිලිය කාටවත් කරදරයක් නොවන විදිහට අපවිත්‍ර නොවන විදිහට පරිහරණය කරන්න කොහොමද කියන එකත් බුදුහාමර පෙන්වලා තියෙනවා. නාන තොට්ටු පොලකට ගියාම අපි ගියා ගිහිල්ලා අද රෙදි ටික වැලකට දැම්ම වතුර බාල්දිය ගත්ත දෙකක් දාගත්ත සමන් කෑල්ල ගත්ත ආවා එහෙම නැහැ. මේ ශාසන වික්ෂුණු වහන්සේලාට ඒක ඇවතක්. වැරද්දකුත් වෙනවා. සිවුරු ටික තියෙන ක්‍රමයකුත් තියෙනවා. ඇඳුම් ටිකද ගිහිල්ලා උහුවේ දාන්නේ සිවුරක් නමන ක්‍රමේ පවා තියෙනවා. නමල ඇඳුම් ටික තැම්පත් කළා ඊට පස්සේ යා ඉස්සෙල්ලාම කරන්න මොකද ඒ අවට බලනවා අපිරිසිදු වෙලාද කියලා. කොළ වැටිලා ජරා වෙලද අවත හොඳට පිරිසිදු කරනවා. එපමණකින් ඒ ජීවිතයේ දීප්තිමත් ආත්මාර්ථකම නෑ. බලලා ජරා වාස වෙලා තියෙනවා ඒ උත්සව සුද්ධ පවිත්‍ර කළා ඉවර වෙලා තමයි එයා නානවා නම් නාන්නේ. ඒ නාන්න ඉස්සෙල්ලා යම් සේනාසනයක් ඕ ස්ථානයක් තියේ නම් දුබල වෙච්ච අසනීප වෙච්ච අය ඉන්නවද ඒ අය නැවද කොහොමද කියලා හොයනවා බලනවා. ඉතින් අපේ ජීවිතයේ මේ ගුණයක් වැඩෙන්නේ නැත්තේ අපි ගුණයක් වැඩෙන තැනක පිහිටලා නැහැ පින්වතුනි. මේ පැති හැදෙන්නේ නැහැ කියලා කියන්නේ කෙලෙස් තුලට හොඳට ඉඩ තියෙනවා කියන එක. අපි ওই වගේ ඒකයි වත්තන්න පරිපූර්ණ වත්තන්න පරිපූර්ණ තුන සීලම් පරිපූර්ණති වත් නොපුරන්නා සිල් නොපුරයි සිල් නොරකින කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද හඳුනා ගන්න පුළුවන් කියනවා සිල් රකින්නේ නැහැ සිල් පද ටික සමාදන් වුණාට සිල් රකින්න කෙනෙක් නෙවෙයි පුරාණ ආචාර්යවරු සිල්වත්ද නැද්ද කියලා බැලුවේ මොකටද ඕගොල්ලෝ නරක දෙයක් හිතේ හිතනවද නරක වචන කතා කරනවද නරක දෙයක් කරනවද කියන එක පේන්නේ නමුත් මෙයා සිල් රකින්න කෙනෙක්ද නැද්ද කියන එක පුරාණ ආචාර්යවරු දැක්කේ කොහොමද? එයාගේ ආචාර ධර්මයන් අරබය. ගෝචර ධර්මයන් අරබය. එයා ඉන්න ශේස්ත්‍රයෙන් තමයි අඳුරගන්න වෙන්නේ මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක. ඒකයි වත් නොපුරන්නා සිල් නොපුරයි. යම් කිසි කෙනෙක් මේ වගේ වත් නොපුරයිද? එයා සිල් රකින්න කෙනෙක් නෙමෙයි. සිල්වතෙකුගේ සැබෑ ලක්ෂණය තමයි සිල්වතෙක් කියලා හඳුනා ගන්න වෙන්නේ මේ සිල් රෙදිදෙමට නෙමෙයි. එයා හැසිරෙන ශේස්ත්‍රයේ දිහා බලලා. ඒකයි මේ ටික නැති හින්දායි පින්වතුනි අපි බැනුම් අහන්නේ. අහ අහලා ඇති අප්පෝ ඒ උපාසකම බණ ඇහුවට කොච්චරවත් වැඩන්නේ එයාගේ කට මෙහෙමනේ. එයාගේ චරිතය මෙහෙමනේ කියලා වචන ඕගොල්ලෝ ඕන තරම් අහලා ඇති. අර උපාසක මහත්තයා තිල්ගත්ත වැඩක් තියෙනවද? එයා මෙහෙම කෙනෙක් මිනිස්සු මැනලා තියෙන්නේ සාසනයමයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. මම මේ චීවරය දාගෙන වැරද්දක් කිරුවොත් දැනුම් අහන්නේ මම විතරක් මගේ ගෙදරයි විතරක් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. හාමුදුරුවරු මෙහෙමයි කියලා. මම නියෝජනය කළ මග වගකිය යුතුයි සංඝයාට බැනුම් නාස්සන්න. ඕගොල්ලෝ ගිහි ඇඳුමෙන් ඉඳගෙන ගෙදරදී වැරද්ද කළාට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ බැනුම් අහන්නේ ඕගොල්ලෝ නැත්නම් ඕගොල්ලන් හිදෙට්ට. නමුත් සිල් ඇඳුම ඕගොල්ලන්ගේ යුනිෆෝම් එක. ඕක පුරෝලා ඕගොල්ලෝ වැරදි කළාම බැනුම් අහන්නේ ඕගොල්ලෝ නෙමෙයි. ආප්පෝ උපාසකම්මල ඔක්කොම මෙහෙමනේ. ශාසනේ උපාසකම්මල බැනුම් අහන්නේ. ආප්පෝ උපාසක මහත්තුරු මෙහෙමනේ. ශාසනේ උපාසක මහත්තුරු බැනුම් අහන්නේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවුවනක් පිරිසක් මේ ශාසනයට අයිතියි. මම සංඝයාට බයින එකයි ඕගොල්ලෝ උපාසකම් වලට බයින එකයි ඕගොල්ලෝ උපාසක මහතුරුන්ට බනන එකයි අතර වෙනසක් නැහැ. එදාට ඕගොල්ලන්ගේ යෙදෙක්ට බයින්නේ නැහැ. ඕගොල්ලන්ගේ පුද්ගලික දෙයට බයින්නේ නැහැ. ආප්පෝ සිල් ගත්තට උපාසකම් වලගේ හැටි පේනව නේද? එහෙම නෙමෙයිද කියන්නේ? එහෙම කියන්නේ. ඒ හින්දා හොඳට කල්පනා වෙන්න සිල් ගන්න අය තමන්ගේ මෙන්න මේ ටිකත් හදා ගන්න. අර තම්බ කියන ගතියට ඉඳ තියාගන්න පාන්නේ එහෙනම් අපිට ඕනේ ඔය සීල් ඕක රකින්න පුළුවන්ද කියලා කැඩෙන්න එපා. මේක හදාගන්න කිව්වේ. ඈ ඒ ටිකත් හදාගත්තොත් අපිට නිවන් දකින්නවා කියන එක අමාරු නෑ. නිවන බොහෝ දුර නෙමෙයි. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා ඈ මම සතිපට්ඨාන ටිකක් දැන් කියලා දෙන්න අමාරු දෙන්නේ නැහැ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස සච්ච කිරියයි යදිදං චත්තාරෝ යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. මහණෙනි මේ එකම මගයි. බොහෝ දේවල් නෑ. එකම මගයි මොකටද? සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිවීම පිණිස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාන කය පිරිසිදු වීම සත්‍ය පිරිසිදු වෙන්නේ නැහැ. චිත්ත පිරිසිදු වීම සත්‍ය පිරිසිදු වෙනවා කියලා. එතකොට සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිවීම පිණිසත් ශෝක පරිද්දවන සමතිකමාය ශෝකය හිතේ ශෝකී ස්වභාවය එතින් ඊට පස්සේ පරිදේව කියලා කියන්නේ නම කිය කියා අඬන ಗುಣ කිය කියා අඬන පපුව අද්ග ගහ අඬන ඊයේ අද්භාගන අඬන බවක් තියෙනවනම් ශෝක කිරීමක් තියෙනවනම් විලාප දීමක් විලාප දෙනවා කියලා කියන්නේ අනේ මගේ අම්මා මලා නේද අම්මෝ කියලා අපි අඬන්නේ එතකොට ශෝක කිරීම විලාප දීම ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්ංගම දුක්ඛ කියලා කිව්වේ කයේ දුක කෝරෝ කටුකෝ තියුණෝ කයේ දුකක් තියෙනවනම් ඒ කයේ දුක දෝමනස්ස කියන්නේ හිතේ දුක හිතේ දුකක් තියෙනවනම් කයේ දුකක් තියෙනවනම් මේ හිතේ කයේ තියෙන දුක් නැති කරන්න හැඳීම් වැළපීම් ඉක්මවන්න පිරිසිදු වෙන්න හැඳීම් වැළපීම් ඉක්මවන්න කායේ හිතේ කයේ දුකක් තියෙනවනම් ඒ දුක නැති කරන්න ඥාය සාධිකමයි මාර්ග සහ ඵල ලබන්න. නිබ්බාන සත්‍ය කිරියයි නිවන සාක්ෂාත් කරගන්න. සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි. මාර්ග හතරයි ඵල හතරයි ඕකට අටයි නිවනයි නවයයි නව ලෝකෝත්තර ධර්මය කියලා කියනවා අපි. එතකොට මෙන්න මේ නව ලෝකෝත්තර ධර්මයන් ලබන්න හෝ පිරිසිදු බව ඇති වෙන්න, හැදීම් වැළපීම් නැති කරන්න, දුක් දුම්නස් නැති කරන්න නිවන් දකින්න. අපිට ඕනේ මුදුකනේ අයින් කරගන්න. අපිට ඕනේ තනසිල්ල සැපනේ ලබා කරගන්න. ඒ ඔක්කොම ටික පෙන්වුවා මෙතන. පිරිසිදු බව ඇති කරගන්න, අපිරිසිදු බව වෙන නිසා දුක් දුම්නස් නැති වෙනවා. හැදීම් වැළපීම් අයින් කරගන්න දුක් දුම්නස් අයින් කරගන්න කියලා ජීවිතේ දුක් පැත්ත අයින් කළා. මාර්ග ඵල ලබන්න. නිවන සාක්ෂාත් කරගන්න. සැප සැනසෙල්ල කියන පැත්ත ලැබෙන පැත්ත. මේ සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. සතිපට්ඨානය නැමැති එකම ධර්මතාවයේ වඩනවා නම් සතිපට්ඨානය නැමැති එකම ධර්මතාවයේ වඩනවා නම් අනිත් සියලුම ධර්මතා ඊට ගුණ වෙලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා පෙන්වනකොට සම්මා දිට්ඨිය කියන එක ශේෂ්ත්‍රයට යෙදුවහම ඒ සම්මා දිට්ඨිය කියන එක වැඩෙන ගම මාර්ගය තමයි මේ සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨානේ යම් කිසි තැනක වැරදුනොත් යම් කෙනෙකුට වැරදුනොත් එයාට වරදින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ බලන්න තියෙන විඥා කියලා සූත්‍රයක්. ඒ විඥා කියන සූත්‍රයේ පෙන්නනවා යම් කිසි කෙනෙකුට සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයට වරදින්නේ මොකද්ද? වැරදුනොත් නිවන. එන සතිපට්ඨානේ වැරදුනා කියන්නේ මොකද්ද වැරදුනේ? නිවන ලැබුණා. සතිපට්ඨානේ හරියියොත් හරියිය මොකද්ද? නෑ ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගේ හරියියොත් හරියනවා නිවන. එහෙනම් සතිපට්ඨානේ નિවරදුනොත් નિවරදි වෙන්නේ හරියන්නේ මොකද්ද? නිවන. එතකොට එතනදී ඇත්තටම සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ සම්මා මාර්ගයක් වැඩෙන්නේ පින්වතුනි වාචා කම්මන්ත ආජීව කියන වාචා කම්මන්ත ආජීව කියන තුන වඩන් තුනේ තමයි පිහිටලා ඉන්න වෙන්නේ කෙනෙකුට. නිවර්දි වාචික ක්‍රියාවක් නිවර්දි කායික ක්‍රියාවක් නිවර්දි දිවි පැවැත්මක් තුල පිහිටලා සීලය ආදී සම්මා දිට්ඨිය නැමැති එක්ම දර්ශනය පැත්තකින් තබාගෙන සම්මා දිට්ඨි පුරේ යම සම්මා දිට්ඨි පෙරට යනවා. ඵලයේ බලාපොරොත්තු වෙන සම්මා සමාධිය. ওই අංග පහ දෙපැත්තට ඉතුරුවලා ධර්මතා තුනකින් තමයි මාර්ගය වඩන්නේ. සංකප්ප වායාම සති. ඒක මම කියන්න ඕනේ කෙරෙනකොට තියෙන ජීවිතේ එච්චරයි. සම්මා දිට්ඨිය කියන එක දන්නවා වාචා කම්මතා ජීවි පිහිටලා තියෙනවා සමාධිය කියන තැන ඉලක්ක කරගෙන තියෙනවා සංකප්ප වායාම සති සංකප්ප කියන ධර්මතා තුන කිනි මාර්ගය හැමිලින් වැඩෙන්නේ එතකොට අවශ්‍යයි ඒ සංකප්පය සම්මාදිට්ඨියට අනුව වායාමයේ සම්මාදිට්ඨියට අනුව සිහිය සම්මාදිට්ඨියට අනුව වාචා කම්මන්තාජේ මේ විදිහට පිළිතෙලා මේ විදිහට හිතලා මේ විදිහට සිහිය පවත්ලා මේ විදිහට වීර්යය කළේ සම්මා දිට්ඨිය ඇති කරගන්නයි. ඒ ටිකේ ප්‍රතිඵලය සම්මා සමාධිය සම්මා සමාධියක් ඇති කිරීම මෙන්න මේ ඇත්ත දකින්නයි කියලා මේ අංග සම්මා දිට්ඨිය නිසා මේ අංග ටිකත් මේ අංග ටික නිසා අපෝ සම්මා දිට්ඨිය පිරෙනවා කියන කාරණාවක් තියෙනවා. ඒක නොතේරුණා නම් පැත්තකින් තවන්න. මම තේරෙන විදිහකට කියලා දෙන්නම්. ඒකෙන් මට ඕනේ උනේ සතිපට්ඨානය කිව්වහම පින්වත්තුනි ඕගොල්ලන්ට අපිට ඕන ඕන විදිහට ගන්න බෑ. සතිපට්ඨානය කියන එක පුබ්බේ අනුසුතේසු ධම්මේසු මේ මාර්ග සත්‍ය කියන එක පෙර නොඇසු විරු ධර්මයක් තථාගතයන් වහන්සේ ලෝකෙ තිබුණ එකක් නෙමෙයි. මෙන්න මේ විදිහට වැඩුවාමයි දුක් නැති කිරීම පිණිස පවතින්නේ කියන මේ ප්‍රතිපදාව කියන එකත් සාමාන්‍ය ලෝකයට අයිති සිද්ධාන්තයක් නන් නෙවෙයි. සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු දර්ශනයක් සතිපට්ඨාන කියලා කියන්නේ. පින්වතුනි සතිපට්ඨානයි අයිති මාර්ග සත්‍ය හතරෙන් මාර්ග සත්‍යයට දුක දැකලා දුකේ ඇතිවීම දැකලා දුකේ නැති තැන දැක්කහමයි එහෙනම් ඒ නැති තැනට යන්න මේකයි කටයුතු කළේ කළ යුත්තේ දුක්ඛ නිරෝධය දැක්කහම මේ විදිහට නම් දුක් නිරුද්ධ වෙන්නේ එහෙනම් අඛණ්ඩව ওই විදිහට කරන එකයි ප්‍රතිපදාව කියන එකයි සම්මා දිට්ඨිය වෙන්නේ. ඊට පස්සේ සතිපට්ඨානෙන් කෙරෙන්නේ මේ සම්මා දිට්ඨිය පිරෙන ආකාරයට. ඒකේ මම මතක් කළේ පින්වතුනි හැම වෙලාවෙම ප්‍රතිසන්දි වශයෙන් කැමෙනි විපාක නාම රූප දෙකට තව නමක් අපි කියමු මේ ස්පර්ශ ආයතන 6 චක්කු සෝත ගහන ජීවා කාය කියන ටික ස්පර්ශ ආයතන 6 පුරාණ කර්මෙන් හටගත් විපාක ටික ඕක දුක්ඛ සත්‍යය. කියන්නේ රූපයක් පෙනෙන, සද්ද ඇහෙන, ගඳ සුවඳ ලැබෙන මේ මට්ටම දුක්ඛ සත්‍යයටයි අයිති. ඒ දුක් වූ ස්කන්ධයන්ගේ අද අපි දන්නා වූ බවකුත් තියෙනවා ඇත්ත ඇති හැටි පවතින බවකුත් තියෙනවා අද අපි දන්නා බව නිර්මාණය වෙලා තියෙන මේ ස්පර්ශ ආයතන හය ආරම්භය අද අපි දන්නා බව නිර්මාණය වෙලා තියෙන්නේ මෙතන පවතින ඇත්ත නොදන්නා බව කියන ධර්මතාවයක් මුල් කාරණාව කරගෙනයි මම කියන එක තේරෙනවද මේ චක්කුසෝත ගහන જીවා කියලා ස්පර්ශ ආයතන හය රූප වෙන්නේ සද්ද ඇහෙන කියන ස්පර්ශ ආයතන හය පෙනෙන රූප ඇහෙන ශබ්ද ගැන අද අපි දන්නවා අද අපි දන්නා වූ කාරණාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ තැන්වල පවතින සැබෑම ස්වභාවය නොදන්නාකම නිසායි නොදන්නාකම මතින් ගොඩ නැගුණු පැවැත්මක් තුලයි අද අපි දන්නාකමයි පින්වතුනි ලෝකෙ කියන්නේ. අද අපි දන්නා කමයි මේ ප්‍රශ්න ගැටළු දන්නා ක්‍රමයයි ප්‍රශ්න ගැටළු නිර්මාණය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන තියෙන සැබෑම ඇත්ත පවතින ඇත්ත දන්නා බවට පැමිණ අද අපි දන්නා බව අයින් කරගන්න කියලා. එතකොට අද අපි දන්නා බව තුලින් එන දුක් ටික එන්නේ නැහැ. කෙටියෙන් ගත්තාම ඒක. ඉතින් මේ පෙනෙන ආයතන වල සැබෑම ඇත්ත පෙන්න පෙන්න අපි දන්නා බව අයින් කරන්නයි මේ සතිපට්ඨානෙන් පෙන්වන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් වෙන විදිහකට කියන්න. අපි අර මුලින් මතක් කළේ ඇත්තටම මේ ලෝකී යථාර්ථය අපි උපත් වශයෙන් ආපු තැන සත්‍ය පුද්ගලයේ ඉපදීමක් නෙමෙයි කෙනෙක් දෙයක් කාරණා පුද්ගලයේ හට ගැනීමක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම ස්කන්ධ ටිකක් පැවැත්මක් තියෙන්නේ. මේ ස්කන්ධයන්ගේ අපි අර ඊයේ ගත්ත උපමාවම ගත්තොත් අපි යම් කඩුල් වල සිමෙන්තියෙන් කළ පිටියක චිත්‍රයක් ඇඳලා. අපි දැනගත්තත් නැතත් රහත් උනත් නැතත් කෙලෙස් තිබුණත් නැතත් ඇත්තටම පවතින ඇත්ත තමයි අපි ඉස්සරහට එන්නේ චිත්‍රයක්. ඒ චිත්‍රේ පිහිටලා තියෙන්නේ gadul වල සිමෙන්තියෙන් කළ බිත්තියක. නැත්නම් ඒ වගේ මහ භූත ටික ඇසුරු කරගෙන චිත්‍ර ටික තියෙන්නේ. ඒකට අපි ස්කන්ධ කියලා කිව්වොත් චිත්‍රයට ඒ චිත්‍රය බලාගෙන අපේ මනසේ ඇති කරගත්ත කෙලෙසේටයි ප්‍රපංච කියලා කියන්නේ පුද්ගල භාවය කියලා කියන්නේ. ඒ චිත්‍රයේ දකිනකොට මේ මිනිස්සෙක් සත්වයක් පුද්ගලෙක් මේ අහවලා කියලා විස්තර ටිකක් අපිට එන්න පුළුවන්. ඒකට අපේ මනසේ ඇති වෙන gati ටිකට කියනවා අපි උපාදානය කියලා. උපාදානය කියලා. අපි ඒ හිතේ තියෙන අදහස් ටිකෙන් අර රූපය දිහා බැලුවාම මොකද වෙන්නේ? එතන රූපේ සැබෑම ඇත්ත පේන්නේ දැන් අපිට ඒ රූපේ කෙනෙක් පුද්ගලියෙක් හැටියටයි පේන්නේ. එතකොට කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා කියන අදහස රූප පැත්තෙන් අපි දකින්නේ එතකොට පුද්ගලයෝ ඉන්නවා කියලා. අපේ සිත පැත්තේ පුද්ගල අදහසක් ඇති වුණා කියලා අපි දන්නේ නැතුව ඒබඳු අදහසින් රූප පැත්ත බැලුවාම අපිට පේන්නේ රූපේ පැත්ත කෙනෙක් පුද්ගලෙක් වගේ. මම ඔයගලන්ට උපමාවක් කියන්නද? උපමා කියන්න මට නම් ඕන වෙනවා. අපි කියමු අපේ අමල් මහත්තයා. මෙතුමා යන්න යනවා කවදාවත් ගිහිල්ලා නැහැ ප්‍රංශේ. දැන් ප්‍රංශේ ඉන්න පොඩි කාලේ ඉඳන් මෙතුමගේ යාළුවෙක් කියන්නකො. නැත්තම් රස්සාවකට ඉල්ලුම් කළා මෙහි ඉඳලා. ඉල්ලුම් කළා දැන් පාස් වුණා. නමුත් ඒ එතන අය මෙයාව දැකලත් නැහැ, මෙයා ඒගොල්ලෝ දැකලත් නැහැ. දැන් මෙතුමට යන්න ඕනේ. දැන් මේ රූපේ දැක්කොත් එතන යන තන කට්ටිය අඳුරනවද මේ අමල් නැත්තම් අමල් මහත්තයා මෙයා ලංකාවේ ඉඳන් ආවේ කියලා දන්නවද? ඒ අය. නෑ. මෙතුමා ඉස්සර වෙලා යවන ෆොටෝ එකක්. මෙන්න මගේ ෆොටෝ එක මම අහවල් දවසේ එන්නේ අහවල් වෙලාවට එන්නේ මේ ෆ්ලයිට් එකේ එන්නේ කියලා ෆොටෝ එකක් යවනවා. තැපෑලේ. ගිහම දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? තාම මේ රූපයක් දැකලා ෆොටෝ එක බලලා මෙයා තමයි යමල්. අහවල් වෙලාවට එන්නේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා මේ ෆොටෝ එක බලාගෙන හිතනවාද හිතන්න බැයිද? පුළුවන් හිතුවා. දැන් සම්පූර්ණ තියෙන ඔළුවේ. මෙතුමා කියන දවසට ප්ලේන් එකෙන් බහැලා එයාපෝට් එකෙන් යද්දි අරගොල්ල හිටියොත් මේ රූපේ දැක්කොත් අඳුර ගන්න බැරි වෙයිද? පුළුවන්. දැන් මේ මේ ෆොටෝ එක යවුවහම හොඳට බලන්න ওই විස්තර ටික ඔක්කොම ඇතුළට කවාගත්තේ ෆොටෝ එක දිහා බලාගෙන නේද? හරි. දැන් මේ රූපේ දකිනකොටම ෆොටෝ එක දිහා බලාගෙන ඇති කරගත સિદ્ધාන්ත ටික සිහි කරගත්ත විනා මේ තියෙන රූපේ දකිනකොට විස්තර ආවද? ඉතින් එනවනම් ওই ෆොටෝ එක යවන්නෙත් නැතුව තිබුණානේ අඳුර ගන්න. එතකොට හැම වෙලාවෙම ෆොටෝ එක මත ඇති කරගත දැනුමක් තුළම ඉඳලා තියෙනවා මිසක සැබෑ පුද්ගලයෙක්ව හඳුනගෙන තියෙයිද ඊට පස්සේ ෆොටෝ එක බලාගෙන ඇති කරගත ධර්මතා ටිකේ මේ දිහා බැලුවම එයාට මේ රූපෙ පෙනෙන්නේ වර්ණ සටහන් පෙනෙන්නේ කෙස්ලුම් නියදත් පෙනෙන්නේ දැන් පෙනෙන්නේ කවුරු වගේද අමල් කියලා එතකොට දැන් එයා පරිහරණය කරලා තියෙන්නේ ෆොටෝ එකක් බලාගෙන තමන් ඇති කරගත්තා වූ දැනුම් ටික නෙමෙයිද එයා යම්තා කවුරුද්දක් හරි දෙකක් හරි ඉන්න තාක් ඔය අදහසින් බල බල අමල් දිහා බලනවා අමල් එක කතා කරනවා කියලා තමන්ගේ සිතේ තියෙන අපි දැක්ක ඔය අදහස් ටික ආවේ මේ කනබුන ආහාර යුක්ත රූපේ යට හම්බ වෙන්නත් කලින් නෙමෙයිද නෙමෙයි එතකොට ඒ වගේ ඇස් ඉදිරි පිටට පින්වතුනි යම් හැඩයක් ආවට පස්සේ ඒ හැඩේ එන්න කනබුන ආහාරයෙන් හැදුණු කොටස් ඕනෙම නැහැ මිනිස්සුયો කෑලියෝ ඕනේ නැහැ, සත්තු පුද්ගලයෝ ඔය අතර නැහැ. ඒ චිත්‍රය කොහොම හරි හැදුනා නම් අපි දැන් අර ෆොටෝ එකේ ඉන්න ෆොටෝ එක දිහා බලන්න ඉතලා පුද්ගලයා හදාගත්තේ. නේද? ඊට පස්සේ කනබුන ආහාරයෙන් හැදුන හැඩයේදී ෆොටෝ එකේ තියෙන හැඩයම සිහි කරගත්ත විනා මේ කනබුන ආහාරයෙන් හැදුන රූපේ දකිනකොට යාඳුනගත්ත නෑ නෙමෙයිනේ නේද? මොකද මේ රූපේ මේ හැඩේ අමල් කියන එක අඳුනගත්තේ මේ රූපේ කනබොන ආහාරයෙන් යුක්ත රූපේ ඒ රටට යන්නත් ඉස්සෙල්ලයි. එතකොට අඳුනගත්තේ හොඳට දැක්ක අපි පතර කඩදාසියක තිබුණු ෆොටෝ කෑල්ලකින්. ඒ ෆොටෝ කෑල්ලක් මත ඇති කරගත්තා වූ දැනුම අපේ මනස තුලයි තිබුණේ. මනස තුල තිබුණු ඒ හැඟීම මේ හැඩේ දකිනකොටම ෆොටෝ එකකින් ඇති කරගත්ත නිමිත්තට මේ නිමිත්ත සමාන වෙනකොටම ෆොටෝ එක දිහා බලගෙන ඇති කරගත්ත නිමිත්තම සී වෙනටක් ගාලා. එයා දන්නේ මේ හැඩේ දකිනකොටම ෆොටෝ එක දිහා බලාගෙන ඇති කරගත්ත හැඩේ සිහි කරගත්ත දැන් නේද කියලා දන්නේ එයා හිතන්නේ හරි අමල්ලාව මං අමල් දැක්කා. ඊට පස්සේ එයා මේ අදහස් ටිකෙන් ඔළුවේ තියෙන ඒ අදහස් ටික මේ රූපෙ දිහා බැලුවාම මේ නිෂ්ඨාමල් කියලා බැලුවාම දැන් මේක කෙස් පිනින්නෙත් නැහැ, ලුම් පිනින්නෙත් නැහැ, නිය පිනින්නෙත් නැහැ, දත් පිනින්නෙත් නැහැ, හම පිනින්නෙත් නැහැ, කන බොන ආහාර පිනින්නෙත් නැහැ, චිත්‍රයක් පිනින්නෙත් නැහැ. දැන් පිනින්නේ කොහොමද? පුද්ගලෙයි. මෙතන තියෙන කනබොන ආහාරයෙන් හැදුණු රූප විඳියට මොනවා හරි වුණාම අරගොල්ලන්ට පේන්නේ අන්න මිස්ට අමල්ට අද මෙහෙම වෙලානේ මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කියලා කතා කරනවා. පැත්තකට ගියාම ඒ රූපේ දකින්න තමන් තුල අමල් කියලා පුද්ගලයේ බිහි වෙච්ච බව දන්න. එයා හිතන්නේ බාහිර කියලා. ආ එයා දන්නේ නැහැ. එයා ගියා නේ. එයා ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් නේ කියලා මෙහි චිත්‍රයක ගනුදෙනු කර කර මනසින් හිතා ගන්න පුද්ගලෙක් එක ගනුදෙනු කළා කියලා. මෙන්න මේ මනස තුලයි සත්පුද්ගල භාවයකින් අපි බැඳිලා ඉන්නේ. මෙන්න මේ සතිපට්ඨානෙන් කරන්නේ ඔන්න ඔය වැරද්ද පෙන්වන එක. පෙන්වලා වැරද්ද හදන එක ජීවිතේ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා ওই સિદ્ધාන්තේනොත් මම උපමාවෙනොත් කිව්වේ ඒකෙන් අපිට ඕන වුණා පුද්ගලික සත්වයක් කියන නිමිත්ත හදාගන්න ඒ පුද්ගලයා සත්වය අහවලා කියලා හදාගන්න අපිට කන බොන ආහාර යුක්ත රූපම අවශ්‍ය නැහැ කියන එක තේරුණා නේද ඒකේ එතකොට අනාත්ම ධර්මතාවයක් තුල ආත්ම සංඥාවක් ගොඩනගා ගන්නා බවත් අපිට ඒකේ ඔප්පු වුණා. ෆොටෝ එක කියලා කියන්නේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්පුද්ගල කැලි නෙවෙයිනේ. ඒ ෆොටෝ එකේ ලැබුණු චිත්‍ර ඡායාව උදව් කරගෙන අපිට පුළුවන් වුණා මේ අහවල අහවල් රස්සාවයි කරන්නේ අහවල් දේ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා සම්පූර්ණ පුද්ගල විස්තරයක් අපේ මනසට ඔබා ගන්න පුළුවන් වුණා නේ. නමුත් උබා ගන්න උදව් වෙච්ච රූපේ වන්න ෆොටෝ එකක්. ඡායා මාත්‍රයක්. ඡායා රූපයක්. ඊට පස්සේ අපි ඇත්තමයි කියලා දකින රූපේ එද්දි අපි ඇත්තමයි කියන රූපේ එක්කවත් ගනුදෙනු කළා නැහැ. අර දැකපු ෆොටෝ එකට විස්තර කවපු නිමිත්ත තියෙනවනේ. කනබුන ආහාරයේ තියෙන දෙන මේ නිමිත්ත සිහි වෙනකොටම අන්න අර විස්තර ටික අපි සිහි කරගත්තා නම් දැන් ෆොටෝ එක බැලුවත් අපිට පුද්ගලයා ඉන්නවා කනබුන ආහාරයෙන් යුක්ත රූපේ දකින්නකොට මේ නිමිති දකින්නකොට අපිට පුද්ගලයා හම්බ වෙනවා. දැන් පුද්ගලයා ගැන හිතනවා කියනවා කරනවා පුද්ගලයා ගැන මනාප වෙනවා අමනාප වෙනවා මනස තුල එකම කාලගෝට්ටියයි. ඔය වගේ ෆොටෝ 100කට 200කට හිතලා කන බොන ආහාර යුක්ත රූප හම්බෙන හම්බෙන ගන්න ওই ෆොටෝ සිහි කර කර කර ඉන්නකොට බාහිර ශුන්්‍යතාවයක් තිබුණාට තමන්ගේ මනස තුල ඉඳී සත්‍ය පුද්ගලයෝ ලක්ෂ ගණන් ඉන්න බැයිද ඉඳි කෝටි ගණන් මිනිස්සු ඉඳි හිත මොනතරම් විශාල ශේත්‍රයක්ද කියන එක දකින්න හිත උම්බූපමං කායමෙදම් තපෙත්ත විදිත්වා නග රූපමං චිත්ත මිදන් තපෙත්වා රූපය බිඳිලා යන නැටි කලයක් වගේ සිත නගරයක් වගේ කියලා තබා ගන්න කියන්නේ. ඒක අර්ථ දෙකක් තියෙනවා. සක්සිත නගරයකට තබා ගන්න කියලා නමුත් සිත අන්තිමට මේ ශේස්ත්‍රය කියන එක රූපේ එතනම බිඳිලා යනවා. අපේ සිතම මේ පුද්ගල භාවයකින් සම්පූර්ණ ආදලා තියෙනවා. ඊට පස්සේ මනසේ ඉන්න සත්තු පුද්ගලයෙක් තමයි පැත්තකට ගිහිල්ලා ගනුදෙනු කරන්නේ අපි. අපිට පුළුවන් දැන් එක තැනක මුළු ලෝකෙම පාලනය කරන කොම්පියුටර් මධ්‍යස්ථානයක් හදාගත්තා වගේ මෙතන ඉඳන් ඇමරිකාවේ අක්කා ගැන එංගලන්තේ නංගි ගැන යාළුවා ගැන මිත්‍රයෝ ගැන හොඳට හිත හිතා හිත ඇයි මෙතනමනේ තිබුණේ තමන්ගේ මනස තුලමනේ ඒ ටික හිත හිතා ඉන්නවා මරණසන්න මොහොතේදී ඔන්න උටන ඉන්න සත්‍ය පුද්ගලයන් තියෙන ආදරේ හින්දාම ආපහු රූපයකට විඥානේ වැස ගන්නවා. ඉතින් රූපයේ පැත්තක අහලකටවත් ඇවිල්ලා නැහැ ජීවිතේ. ඒ අරබය සිතේ ඇති කරගත්ත නිමිත්තක් තුලිනුයි මේ තරම් දුර සංසාර ගෙනාවෙත් අදද අපේ ජීවිතේ දුක ගෙනත් දෙන්නේ. මේ සිතේ පවතින වැරදි නිමිති ටික වැරදි කෙලෙස් ටික පවත්වන්න බැරි වෙන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. අපි එහෙම කිව්වොත් දැන් ඒ දිට්ටි ඇඳපු අපි කියමු ෆොටෝ එක බලලා දැන් මෙච්චර කාලයක් අපි දන්නේ නමුත් දැන් අපි ඉගෙන ගත්තා ෆොටෝ එක දිහා බලාගෙනයි මේ අහවලා කියලා මම හිතුවේ කියලා අපි දන්නවා. ඊට පස්සේ අරමුණ උපදින්නත් කලින් නුවණයි. බාහිර රූපේ නම් අමල්ට අයිති රූපේ අමල්ගේ රූපේ කියලා එකක් නැහැ සතර මහා ධාතුවෙන් හැදුණු උපාදාය රූපයක් නම් තියෙයි මේ හැඩේ එනකොටම මේ අහවලා නේද අමල් නේද කියන මේ විස්තර ටික මගේ මනසේ යෙදී මෙහෙම වෙන එකට තමයි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ නමුත් මේ සිද්ධිය නොදන්නා ලෝකයා සිතේ ඇති වෙන ගති ටික මේ රූපයට බැඳලායි මේ කටයුතු කරන්නේ මෙහෙමයි ලෝකේ ඇති වෙලා තියෙන්නේ. ලෝකේ ඇති වෙන හැටි යා දන්නවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස කියලා මේ චක්කු සම්පස්සේ ඇති වෙන තැන ඊට පස්සේ අමලට කැමති වෙයි මේ අමල්ම කියලා හිතයි අමල් මෙහි ඉන්නවා කියලා තත් ඇරේ කියලා ලෝකයේ හැපි වෙන හැටිම දන්නවා එයා ඊට පස්සේ දැන් මේ පිටරට සුද්ධා ගැන සුදු මහත්තයා ගැන කියන්නේ යාට එහෙම නුවණක් ආවොත් දැන් ඈ දැන් ෆොටෝ එක යවුවා මම මේ ෆොටෝ එක බලාගෙන අමල් කියලා හිතුවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. හරිද? දැන් එයා දන්නවා ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් යුක්ත රූපයක් ඇසුරු කරගෙන මේ වර්ණ සටහන එනකොටම එතන ඇත්ත නොදන්නා කම නිසා මේ අදහස මම සිහි කරගන්නේ. ඈ එතකොට එයා දන්නවා අරමුණ උපදින්න කලින්ම අමල් කෙනෙක් එතන නැහැ. මෙහෙම කෙනෙක් නැහැ. වෙන සිද්ධිය කලම දන්නවා. ඇස් ඉදිරි පිටට රූපේ හම්බ වෙනකොට මේ සිහි කරගත gati ටික මම සිහි කරගන්නේ නේද ඊට පස්සේ එයා දන්නවා මේ gati ටිකම සිහි කරගන්නකොට මේ රූපය ආරම්භය gati සිහි කරගත්ත එක දෝෂයක් නෑ රූපය අරඹේ මේ ගති සිහි කරගත්තා කියන කාරණාව නොදන්නාකම නිසා ලෝකයා මොකද කරන්නේ මේ සිහි කරගත්ත කාරණාවෙන්ම රූපෙ දිහා බලලා විඥාන නාමරු සලආයතන වෙලා බාහිර රූපයකින් අමල් කියලා කෙනෙක්ව දැකලා ඉන්න අමල්ට කැමතියි කියලා මේ අමල්මයි කියලා මෙහි බාහිර අමල් කෙනෙක් තියනවා කියන ගති ටිකකුත් මනසේ හදලා අතහැරේ මෙහෙම නේද ලෝකෙ ඇති වෙන්නේ කියලා සුද්ධ දන්නවනම් සුද්ධ දන්නවා නම් මේ ෆොටෝ එක බලාගෙන ඇති කරගත්ත නිමිත්ත නිකන් තියෙන්නේ නෙමෙයි මෙයා ශේෂ්ත්‍රයේ යෙද වෙනවා. ඇස් ඉදිරි පිටන මේට හා සමාන වර්ණ සටහනක් එනකොට මේ කාරණාව සිහි වෙනවා. සිහි වෙනකොට මේ රූපේ දකිනකොට මගේම මනසේ තියෙන කාරණාව සිහි වෙනව නේද කියලා ඇත්ත ඇති හැටි දැක්කොත් මේ සංකාර නිමිත්තෙන් මම මේ රූපෙ දිහා බැලුවේ නැත්තම් ඒ රූපේ කෙනෙක් පුද්ගලින් නැත්නම් ලෝකීය සංකාර නිමිත්තෙන් ඒ රූපේ දිහා බැලුවේ නැත්නම් ඒ සංකාර නිමිත්තෙන් නාම ධර්ම අරමුණු කළ රූපයට යමුණුත් ආයතන හැදෙන්නේ එහෙම වුණොත් කෙනෙක් පේන්නේ නැහැ. එහෙම වුණොත් කෙනෙකුට තියෙන තණ්හාව කෙනෙකුට තියෙන උපාදාන එන පැත්තකට ගියත් කෙනෙක් බාහිර ඉන්නවා කියන කම හැදෙන්නේ නැහැ. දුක කියන එක නූපදින්නේ නැති වෙන්නේ මෙහෙම නේද කියලා ඒ මනුස්සයා දන්නවනම් ඒ මනුස්සට කියන්න සම්මාදිට්ඨිය කියලා. එතකොට දුක් නැති වෙන්නේ මෙහෙමයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට එයාට උත්තරයක් කියනවා මම එහෙනම් සතිපට්ඨානෙ වඩන්න ඕන කොහොමද? ඇස් ඉදිරි පිටට රූප එනකොට ඒ රූපේ ආරම්භය තමන්ගේ හිතේ තියෙන gati ටික වහලා නැතු වෙන්න. එතන තියෙන ඇත්ත පෙන්වන්න උණු උපායක් හැටියට. දැන් අපිට තේරෙනවා නේද ඒ විදේශීය රටක හිටපු සුදු මහත්තයා මෙතුමව අඳුන ගන්නව හෝ අඳුන නොගන්නව නම් ඒකට තියෙන හේතු කාරණා ටික මොකක්ද කියලා? විස්තර දන්නවා නමුත් මේ රූපේ දැනගත්තට ඒ සුදු මහත්යට අඳුරන්න බෑ කියන්නේ මොකක් වුණොත්ද මේ රූපේ දකිනකොට සිහි වෙන්න විස්තර ටික තමන්ගේ මනසේ නැත්තම් මේ අහවලා නේද අහවල් රස්සාව ගැන අහවල් දේ දන්නා කෙනා නේද කියලා තමන්ගේ මනසේම සිහි රූපේ දකිනකොට සිහි වෙන්න පුද්ගලයෙක් හෝ විස්තර ටිකක් නැත්තම් එයා මේ රූපේ ගැන දන්නේ නැහැ මේ රූපේ දකිනකොට කලින් සිහි වෙන්න විස්තර ටිකක් තියෙනවා. එයා එතකොට මේ රූපය ගැන දන්නවා. ඒ හින්දා මේ රූපය ගැන එයාව දැනුවත් කරනවා අපි රූපයට කලින් යවනවා මේ ඡායාව. දැන් ඡායාව කියන්නේ පුද්ගලෙක් නෙමෙයි නිමිත්තක්. ඡායාව බලාගෙන මේ අහවලා අමල් එයා මෙහෙම කෙනෙක් මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් මේ වගේ නුවණක් තියෙන කෙනෙක් මේ රස්සාවට එන්න කියලා විස්තර ටිකක් තියෙනවා. හදාගත්තා. දැන් අමල් කෙනෙක් ගැන දන්නවා. දැන් මේ රූපේ දකිනකොටම සුදු මහත්තයාගේ මනසේ මොකද්ද වෙන්නේ? මේ විස්තර ටික සිහි වෙනවා. ඒ මනසේ සිහි වෙන විස්තර ටික මේ රූපෙට අයිතිද? මේ රූපේ මේ විස්තර ටිකට අයිතිද? හරි. එහෙමනම් දැන් මේ රූපේ දකිනකොට මේ විස්තර ටික මනසේ පහළ වුණාම අවිද්‍යාව උතන සක්‍රියයි. මේ රූපේ වෙනම සිද්ධියක්. සිහි කරගන්න සිද්ධිය වෙනම සිද්ධියක් කියන එක දන්නේ නැති වුනහම මොකද වෙන්නේ? ඒ විස්තර ටිකින් මේ රූපේ පැත්තට හිතින් නැමුනහම හිත විස්තර ටික ආරෝපණය කරගත්ත මනසින් මේ රූපේ දිහා බැලුවොත් ඒ හිතට පෙනෙන්නේ ඒ හිතේ තියෙන විස්තර ටිකෙන් උයි මේ පෙනෙන රූපේ එයාට පෙනෙන්නේ එතකොට චුට්ටක තිඩනේ පෙනෙන්නේ කෙනෙක්මයි. ඔය විදිහට බලලා පින්වතුනි අපිට මේ ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන ස්පර්ශ ආයතන හයේ ලෝකය කියන එක හදලා තියෙන්නේ වර්තමාන අවිද්‍යා කර්මයෙන්. කර්මයෙන් ආරෝපණය කරගත්ත સિદ્ધාන්තයකින්. ඒකයි මම අර ෆොටෝ එකකින් උපමා කරලා පෙන්වන්නේ. අපිට පෙවුනා කලින් අපි ෆොටෝ එකක් ඇව්වේ නැත්තම් නිමිත්තක් හිතන්න එයාට දුන්න නැත්තම් ඉතින් මේ රූපේ තියෙන දෙයක් නම් රූපෙට අයිති නම් ඒ රූපේ දකින්නට විස්තර ටික එන්නේ නැහැ. ඒ රූපේ නම් අමල් නැත්තම් ඒ රූපෙට නම් අයිති ඒ හැකියාව. ඒ රූපෙට නම් අයිති ඒ වගේ නුවණ. මම දකිනකොට විස්තර ටික එන්න ඕනේ. නමුත් දකිනකොට මට සිහි කරගෙන ගන්න යමක් නැත්තම් මම යාව දන්නේ කියලා කියන්නේ. එහෙනම් මම දන්නවා කියලා කියන්නේ මගේම දන්නා දෙම නැවත සිහි වෙන්න ඉඩ නැතිකම. දන්නවා කියන්නේ මේ දන්න දෙම නැවත සිහිපත් කරගන්න බව. ඉතින් මාර්ගයට ඉස්සෙල්ලා මෙන්න මේ දුක දුක ඇති වෙච්ච හැටි. ඒ කියන්නේ බාහිර ලෝකේ අමල් කෙනෙක් පුද්ගලයෙක් සත්වයක් රූපය තුල හම්බ වුණා නම් ඒ හම්බුනේ දුක. ඒ උපදවාගත්තේ දුක. ඒ දුක ඇති වෙච්ච හැටි දැක්කා ෆොටෝ එකක් වෙන්න පුළුවන් ෆොටෝ එක බලලා මනසේ ඇති කරගත්ත gati ටික කනබුන ආහාර යුක්ත රූපේ ඇස් ඉදිරිපිටට එනකොට මේ gati ටික සිහි කරගෙන ඒ gati ටිකෙන් රූපෙට නමුනහම රූපේ කෙනෙක් වගේ හම්බ වුනේ. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි කියන ටික පේනවා. මේ රූපේ හම්බ වෙනකොට තමන්ගේ හිතේ පවතින gati ටික සිහි වුණත් ප්‍රශ්නයක් නැහැ. අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් මේ සිහි වෙන එක පෙනෙන එකට අයිති නැහැ පෙනෙන එක සිහි වෙන එකට අයිති නැහැ කියලා නුවණක් තිබුණොත් සිහි කිරීම දෝෂයක් නැහැ සිහි වෙන්න පුළුවන් රූපේ පේන්නත් පුළුවන් සිහි කියලා ගන්නත් පුළුවන් දෝෂი තියෙන අවිද්‍යාව අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් සම්මාදිට්ඨිය උකට ප්‍රත්‍ය වුණොත් මේ අහවලා නේද අහවල් පුද්ගලයා නේද කියලා දන්නවා නමුත් රූපය කනබුන ආහාරයෙන් යුක්තයි වර්ණ සටහනක් කියලා දන්නකොට ලෝකේ ශුන්්‍යතාවයට යන්නේ ඉබේම. තමන් හිතන කියන කරන දේ රූපෙට ගැට ගහන්න නැතිනකොට හිතින් කින් කිරි නිරුද්ධ වෙන්නේ එතනම. එතකොට කියන්නේ කර්ම ක්ෂය වෙනවා කියලා කර්ම රැස් වෙන්නේ ලෝකේ සම්පූර්ණ ශුන්්‍යතාවයකින් දකිනවා හිතන කියන කරන දේවල් රැස් වෙන්නේ නැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධන්ති කියන කාරණාව නිරුද්ධ වෙනවා. එතකොට මේ සතිපට්ඨාන ওই සිද්ධිය අහගත්තට පස්සේ රූපේ දෝෂේ නැහැ රූපේ ආරම්භය වැරදියට හිතාගන්න මනසේ දෝෂේ එහෙම හිතුවොත් තියෙන දෝෂේ රූපය ඇසිදිරි පිට වෙනකොට වැරදියට හිතපු අදහසෙන්නුයි බලන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝසිතා මනෝමය මනසාචේ ප්‍රසන්නේන භාසති වා කරෝති වා ඊට පස්සේ මනෝ පුබ්බංගම ධම්මා මනෝසිතා මනෝමය මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා කියලා මේ දෙක දෙපැත්තට මනස සියලු සිතුවිලි වලට සියලු ධර්මයන්ට පෙරටුව ගමන් කරන සිතුවිලි උපදවනවා දෙන සිතුවිලි ක්‍රියාත්මක කරනවද වෙනවා යමෙක් කුසල හෝ අකුසල ධර්මයක් මනසින් මුල් කාරණාව කරගෙන කරයි නම් ඒකමයි යාට ශේෂ්ත්‍ර වෙන්නේ කියන එක. මනෝපංගමදම මනෝතිට මනෝයා මනසාචේ පදුට්ඨින භාසිතීවා කරෝතිවා. තතෝ මන් දුක්ඛමං වේති චක්වං වහතෝපද. ඒ දූෂ්‍ය මනසකින් හිතයි නම් කියයි නම් කරයි නම් ඉන් එයාට දුක එනවා මොකටද හරියට කරත්තේ බැදපු ගොනුන්ගේ පිටිපස්සේ රෝදිනවා වගේ තමන්ගේ ජීවිතේට දුක එන විදිහට දුක එන්නේ තමන් හිතන කියන කරන ආකාරයටයි හිතන කියන කරන ආකාරයේ මුල් වෙන්නේ පෙනෙන ඇහෙන අරමුණු අරබයා තමන් උපදින මනසේ උපදින ගතිය ආකාරයටයි ඇස් ඉදිරියේ රූපයක් හම්බ වෙනකොට රූපය ආරම්භයක් ක්‍රියාත්මක වෙන මනසයි පෙරටුව ගමන් කරන්නේ. මනස මුල් වෙනවා. මේ පෙනෙන දෙයට අපි යම් සිතක් උපදිනුන මේ සිත තමයි ප්‍රධානම කාරණාව වෙන්නේ. මේ ආරම්භය මම රාග, දේශ, මෝහ කියන කෙලෙස්ුන්ගෙන් උස්සන්න වෙච්ච මනසකින් මේ අහවලා අහවල් පුද්ගලයා අනේ හරි හොඳයි ඇස් දෙක හරි හොඳයි මූණ හරි ලස්සනයි කියලා ඕම හිතුවෝ. අපි හිතුවට පස්සේ ඔන්න දැන් අපේ මනස දූෂ්‍ය වෙච්ච මේ මනසක්. ඒබඳු මනසෙන් හිතුවොත් කිව්වොත් කළොත් අපිට දැන් පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලයෙක් ගැන හිතුවොත් පුද්ගලයෙක් ගැන කළොත් ඒක විපාක ටික අපිට හම්බ වෙන මොකද්ද බාහිර පුද්ගලයෙක් හම්බ වෙන්නේ දුක කියන එක යාව අත්හැරලා යන්නේ එපමණකින් ඒ ක්‍රියාව ඉවර නැහැ එයා හදලා තැම්පත් කරලා තිබ්බා. මොකද්ද? දුක. දැන් ඒ රූපේ විපරිණාම වෙන දවසේදී වෙනස් වෙන දවසේදී රූපෙට මොන හරුණු දුක කියන එක එන්නේ යාට. එතකොට මේ දුකට එයාගේ මනසයි වග කියුත්තේ. එයා මේ දුකෙන් මිදෙනවා නම් ඒකටත් වග කියන්න ඕනේ මනසයි. සිතයි, තමන්ගේ සිතයි. මෙන්න මේ ටික දැක්කට පස්සේ පින්වතුනි සතිපට්ඨානෙන් අපි කළ යුත්තේ කරන්න බුදුහාමුදුරු ඉගැන්වුවේ අපේ සිතේ තියෙන gati ටික අපි හඳුනාගත්ත රූපයක් දකිනකොට අපේ සිතේ gati පහළ වෙන්නේ කියලා. සිතේ තියෙන gati ටික රූපේ මත පතිත වෙන්න නොදෙන කමට පතිත වෙලා දුක නිර්මාණය කරගන්න නොදෙන්නයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. කායගත සති කය කෙරෙහි සිහිය අරගෙන යන්න අපි කියමුකෝ අර සුදු මහත්තයා විදර්ශනා කරන්න වුණොත් දැන් එයාපෝට් එකේ මේ අමල් මහත්තයා බහැලා යනකොටම සුදු මහත්තයා මෙහෙම විදර්ශනා කළොත් මෙතන තියෙන්නේ කනබුන ආහාරයෙන් ඇදුණු කේස් ලෝම් නියදත් හම්මස්නහර කුණුප කොටස් ටිකක් මේ ටිකේ තියෙන තැනක මේ හැඩය දකිනකොටම මේ මිස්ටර් අමල් මෙයා ලංකාවේ ඉඳන් ආවේ කියන විස්තර ටික මාතුලනේ දැටි උනේ කියලා සිහි කරනවා. තමන්ගේ මනසේ ඇතිවෙච්ච පුද්ගල සංඥාව මේ රූපෙට බහලන්න ඉඩ දෙන්නේ මේ රූපේ පුද්ගලයකට දකින්න දෙන්නේ අත්ති කායයතු පනස සති වච්චපට්ඨිතා හොති සත්‍ය පුදුල නෝ කය පමණක් ඇති යන සීය හොඳින් එළඹ සිටිනවා යාට. ඒ නිසා තමන් තුළ මේ කෙලස් ටික ඇති උනේ කියලා දකින්න නැචකින්ච ලෝකේ උපාදීයති. මේ සිතේ තියෙන උපාදානයෙන් පුද්ගලයා කියන අදහසින් මේ රූපය අල්ලන්නේ නැහැ. රූපයට බහලන්න දෙන්නේ නැහැ. එවම් විවික්කවේ විකෝ කය කායන පස්සේ මෙහෙම කය කායano බලන්න. සුදු මහත්තයා බලනවනම් මේ කුණු පොකරස් ටික දකිනකොට තියෙන තැනක ෆොටෝ එක දැකපු එක මම සිහි කරගත්ත නේද කියලා හිතනවා. ඒ සිතේ තියෙන අදහස් ටික මේ රූපෙට නමින්නේ ගැට ගහන්නේ මම අමල් කියලා කෙනෙක් දිහා බැලුවා කිව්වත් මගේ හිතේ තියෙන පුද්ගල අදහසින් මම මේ රූපෙ දිහා බැලුවා කියලා. කෙස් පුද්ගලෙක් වෙනවද, ලොම් නියදත් හම්මස් පුද්ගලෙක් වෙනවද, ඇට ඇට කූරු පුද්ගලෙක් වෙනවද, කන බොන වත්පාන් කවපු මුංගට ආහාරය පුද්ගලෙක් වෙනවද වෙන්නේ නැහැ. මෙතන තියෙන ධර්මතාවය මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක මම හිතේ ඇති කරගත වැරද්ද සිහි කරගන්නවා. ඒ වැරද්ද මේ රූපෙට බහලන නිසා මේ දුක එන්නේ කියලා දකිනවා. ඒ වැරද්ද රූපෙට බහලන් නැතුව මට ඉන්න පුළුවන් බැහැලෙන්න නොදී මං කය ගැන බලන්න ඕනේ කියන නුවණකින් කරනවා නම් හැම වෙලේම කායගත සතිය වඩන එකෙන් කරන්නේ මොකටද? උපාදාන වශයෙන් මේ කිසිම රූපයක් ගන්න ඉඩ දෙන්නේ නැති එක. දැන් මේ යම් තාක් ඕගලන්ට සත්‍ය පුද්ගලයෝ තව පේනවා නම් ඕගොල්ලෝ දකින්න ඕනේ මොකද්ද? සුදු මහත්තයට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙන්නේ. මේ නිමිති මේව කනබුන ආහාරයෙන්ම ඕනේ පත්තර කඩදාසි වල හෝ මොන විදිහකට මේ නිමිති තියාගෙන මේවට තමයි මේ හැඩයට තමයි මිනිස්සයා කියන්නේ. මේ හැඩයට ස්ත්‍රියක් කියන්නේ මේ හැඩයට පුරුෂයෙක් කියන්නේ කියලා අපි හොඳට මේ විස්තර ටික දීලා තියෙනවා දැන් මේ හැඩ ටික සිහි වෙනකොටම අපේ හිතේ තියෙන ගති ටික වේගෙන් අපි සිහි කරගන්න එක වෙන්නේ රූපේ වෙන එකක් අපේ හිතේ තියෙන ගති අපි සිහි කරගන්නේ කියන එක නොදන්නකොට මේ පෙනෙන සිද්ධිය පෙනෙන සිද්ධියකුයි සිහි වෙන සිද්ධියකුයි දෙකක් තියෙනවා. පෙනෙනවා සහ මානසිකාරය. මේක තාම කර්ම නෙමෙයි. මානසිකාර බලයෙන් තියෙන්නේ. එතකොට මේ මානසිකාරයට අවිද්‍යාව එකතු වුණොත් අයෝනිසෝ වෙනවා මානසිකාරට විද්‍යාව එකතු වුණොත් යෝනිසෝ වෙනවා. මේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතනවා. හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අයෝනිසෝ ඒ කියන්නේ දැන් හිතන්නේ කියන්නේ කරන්නේ රූපයකටයි. විද්‍යාව ප්‍රත්‍ය වුණොත් දැන් හිතන්නේ කියන්නේ කරන්නේ Taman හිතලමයි. වෙනස උච්චාරයි. ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වෙනකොට මම මේක වටාපත තල්කොළ වලින් හදලා තියෙන නූල් වලින් ගැට ගහලා කියලා මට හිතන්න පුළුවන්. හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මං හිතන දේ අයිති කොහටද? පේන රූපෙට. හිතන එකට විද්‍යාව ප්‍රත්‍ය වුණොත් මං හිතන එක අයිති කොහටද? සිතට. සිතේම නිමිත්තක් හදාගෙන හිතුවේ. කියන ශේත්‍ර දෙක වෙන් වෙනවා. එතකොට සතිපට්ඨානෙන් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පිහිටිතනක මේ හැඩසටහන දකිනකොට වටාපත කියන ගතිය මා තුල සිහි වෙනව නේද කියලා බලනවා. වටාපත කියන මගේ ගතිය කාම උපාදානය. මේ වටාපත කියන අදහස මේ රූපෙට බහලන්න දෙන්නේ නැහැ. ලෝකයේ තුල මේ රූපේ වටාපතයි කියලා දකින්නේ සතර මහා ධාතුන් හැදුණු මේ වර්ණ සටහන වටාපත උනේ අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා සිද්ධියක් දන්නවා. මෙහෙමයි ලෝකයා මේ පෙනෙන රූපේ වටාපත උනේ කියලා දන්නවා. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ විඥානාවුරු සලායතන පස්ස වේදනා නිරෝධෝ කියන එකෙන් වටාපතක් නොදකින්න වටාපතක් නොවිඳින්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. රූපය වෙනම ක්ෂේත්‍රයක් හිතන කියන කරන දේ වෙනමයි කියලා දැකලා මේ හිතින් කියින් කිරීම වලින් උස්සන් වූ මනසකින් මේ රූපේ දිහා නොබැලිය යුතුයි කියන කාරණාව කියනවා. එහෙම වුණොත් මේ ලෝකය මගේ උපාදානට හසු වෙලා නැහැ. අවිඥානික වස්තුවක් නම් සතිපට්ඨානේ වඩන්නේ සතර මහා ධාතු තියෙන තැනක පිටි සතහන දකිනකොට වටාපත කියන අදහස Taman තුලයි ඇති වෙන්නේ කියලා බලනවා. මේ මගේ වටාපත කියන හිතේ තියෙන අදහස මේ රූපේට බහලන්න බැරි වෙන්නයි මම මේ රූපේ ගැන බලන්නේ කියන එක දන්නවා. තාම ඕගලන්ට එච්චර බැරි නම් මේ රූපයේ සතර මහා ධාතු නිසා අපි හිටි වර්ණ සටහනක් දකිනකොට වටාපත කියන එක හිතේ පහළ වෙන්නේ කියන එක බැරි නම් දැනට ඒකයි මේක පෙන්වන්නේ සමුදේ ධම්මානුපස්සීව ඇති වෙන පැත්තට හෝ හිතන්නේ වය ධම්මානුපස්සීව වැය වෙන පැත්තට හෝ හිතන්න. මගේ සිතුවිල්ල මේ රූපයට වැහැළුවේ නැත්තම් මේක වටාපත හැටියට දකින්න බැහැනේ. මෙතන තියෙන්නේ මෙහෙම නැත්තක් නේ කියලා වැයට හෝ හිතන්න. සමුදේ වය ධම්මානුපස්සීව ඇති වෙන පැත්තට හෝ නැති වෙන පැත්තට හිතන්න. මේක ඕන පැත්තකට හිතන්න පුළුවන්. මේ රූපය ඇත්ත දැකලා මේ නිසා කෙලෙස් ඇති වෙන පැත්තට හිතලා කෙලෙස් නිසා මේ රූපේ වටාපතයි කියලා ඇති වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන්. මම මේ රූපේ දකිනකොට ඇති වෙන අදහසින් මේ රූපෙ දිහා බැලුවොත් මෙහෙම ලෝකයේ තුල හම්බ වෙන්නේ නැහැ මෙහෙම ධර්මයක් කියනක නොවන හැටි බලන්න පුළුවන්. ඒ එකක්වත් බැයි නම් තාම මේ හම්බ වෙන හැම තැනකම රූප සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින උපාදාය රූපයක් නැත්තම් මේ හැම රූපයක්ම නිර්මාණය වෙලා තියෙන පටු ව්‍යාපෝතේජ වායෝ කියන සතර මහා ධාතුන් කියන එකකින් බලන්න. එහෙම බලබලා බලබලා ඉන්නකොට හැබැයි යටින් Taman හැම අරමුණකම නොබැලුවට මේ කරන්නේ මොකක් සඳහාද කියන දැනුම පැත්තකින් තියෙනවා. සම්මාදිට්ඨි පුරේජාව සම්මාදිට්ඨිය තියෙනවා. මොකද්ද? Tamanගේ මනසේ තියෙන ආශ්‍රව ටික කෙලස් ටික රූපෙට බහලන්න බැරි වෙන්නයි මේ රූපේ ගැන බලබලා ඉන්නේ. ආධ්‍යාත්මික කය හෝ බලන මේ රූපෙද කෙස් ලොම් නිය දත් හම් මස්නහර ඇට ඇට මිදුළු මේ විදිහට බල බලා ඉන්නේ ඇයි කායගත සති කායානුව ගියේ සිහියකින් ඉන්නේ ඇයි මේ සිහිය චුට්ටක් හරි අතහැරුණොත් ක්ෂණිකව හිතේ තියෙන ගතිය බැස ගන්නවා මේ රූපෙට මේ හිතේ තියෙන මම කියන හැඟීම නම් මම කියන හැඟීම මේ හැඟීමෙන් යුක්ත මේ විඥානයේ කයට බැස ගන්නවා විඥානය කයට වැසගත්තාම මම කියන හැඟීම තියෙන සිතේ සිත කයට බැහැගත්තාම කය මම වගේ පෙනෙනවා. එතකොට කය මම වගේ පෙවුනොත් මම මට ආදරේ මම මට ආසයි ජීවිත ආසාව කියයි නන්දි රාගය කියයි ඇලීම කියයි ඕනෑකම කියයි ඊට පස්සේ මට ආස නිසා මට මං ආදරේ නිසා තණ්හාව මාළුවා වෙල වැඩෙනවා වගේ වැඩෙනවා කියන්නේ ඒ මට පහසෙන් ඉන්න දුකක් නැතුව ඉන්න ආරක්ෂාවට ඉන්න කරදරයක් වුණා උපස්ථාන කරන්න මට කියලා කෙනෙක් ඉන්න ඕනේ එතකොට ඒ මාව ආරක්ෂා කරගන්න මට දුකක් කටලුත්තක් ඇති වුණාම ළඟින් ඉන්න මට දුකක් නැතුව බලාගන්න මගේ හිත සතුට වෙන විදිහට ඉන්න මට අවශ්‍ය වෙනවා ගෑනු දරුවෝ ගෙවල් දොර ගෑනු දරුවෝ මුණුබුරු මිනිපිරිය අවශ්‍යයි ඊට පස්සේ දැන් මටයි මගේ දුව දරුවන්ටයි දෙමව්පියන්ටයි ඥාතින්ටයි ජීවත් වෙන්න ගෙවල් ඕන වෙනවා ඉඩකඩම් ඕන වෙනවා යාන වාහන ඕන වෙනවා වතුර මෙබ ඕන වෙනවා ඊට පස්සේ දැන් ඒව හොයන්න වෙනවා ඔය ශේත්‍රයේ ගියාම ඊට පස්සේ ජීවත් වෙනවා නෙමෙයි කරන්නේ යුද්ධයක්. මාව රැකගන්න ගියාම ඔන්න ඔතෙන් තමයි අර අර කවුද පින්හාමනේ තපස් රකින්න ගියා කියලා කිව්වේ. මල්හාමි. මල්හාමි තපස් රකින්න ගිය එකයි අපි ලෝකෙට ඇවිල්ලා ඉන්න එකයි අතර වෙනසක් නැහැ. මාව රැකගන්න විතරයි කලින් තිබුණේ මට විතරයි ආදරේ උනේ රූපය ඇත්ත නොදන්නාකමයි මුලින් තිබුණේ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඇතිවෙච්ච කෙලෙස්ය රූපෙට බැහැගත්තාම රූපේ මම වුණා මම මට ආදරේ වුණා. මට ආදරේ ආදරේ හින්දා මට මාව ආරක්ෂා කරගන්න දෙමව්පියෝ සහෝදරු ඥාතහිත මිත්‍රාදීන් ටික ඉන්න ඕනේ වුණා. ඒ අය ගත්තට පස්සේ දැන් ඒ අයට කන්න බොන්න දෙන්න නිකම් බෑනේ. ඒ අයට කන්න බොන්න දෙන්න රස්සාවක් කරන්න වුණා. ඊට පස්සේ ඉන්න තැනක් හොයන්න වුණා. දැන් රස්සාවක් කරලා ඉන්න තැනක් වුණාට රස්සාවට වැඩට යන්න බෑ වෙලාවට අපහසුයි. ඉතින් වාහනයක් ගන්න වුණා. ඈ ඉතින් වාහනේ ගන්න යනකොට පාර කැඩිලා හැම වෙලෙම බෑ දැන් පාරත් හදන්න ඕනේ වුණා. ඊට පස්සේ ගෙනාව වාහනේ දාගන්න බෑ ගෑරේජ් එකක් හදන්නත් ඕනේ වුණා. ගෑරේජ් එක ඔහොම ඔහොම ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට ලෝකේ කාන්තාරක වගේ ලෝකෙ මැද්දේ අපි ඉන්නවා. නමුත් මේක ගිහිල්ලා ආපහු පොඩි කරගෙන පොඩි කරගෙන ආවෝ. ඇවිල්ලා මේක කේන්ද්‍ර වෙලා තියෙයි මම. ඒකයි මම කියන තැන ගලවලා අපිට අයින් කරන්න පුළුවන් නම් අනිත් තැන් වල තියෙන සංයෝජන ඔක්කොම අතහැරෙන්නේ එක මොහොතකම. මේ මම කියන තණ්හාව ජීවිතාසව නන්දරාගේ තමයි මහා නුගගලක් වැඩිලා වැල අර මාළුවා වැල වැඩිලා මහා නුග ගහක් පටලගෙන මරනවා වගේ. Taman කියන තැන ආත්ම භාවය මුල් කරගත් ඇතිවෙච්ච ස්නේහය තමයි මේ තරම් දුරට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ශේස්ත්‍රේ ලොකු වෙලා මගේ දුව පුතා අයියා අක්කා නැන්ද මාම මුණුපුරා මිනිපිටි කියලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ මුණුපුරෝ තවත් දැකලා ඒකත් ගිහිල්ලා ඒ අයටයි මටයි ඛණ්ඩ පොණ්ඩ ඉන්න හිටින්න අඳින්න පළඳින්න ගත්තාම මොන තරම් ශේස්ත්‍රයක් අපි උරුම කරගෙන තියෙයිද මෙහෙම හිටියට අපිට උරුම වෙලා තියෙන අපි නොදන්නා කමෙන් උරුම කරගෙන තියෙන ශේස්ත්‍රය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ නමුත් ඕගොල්ලෝ ඊතර බැලුවොත් සමාහයට පොඩි දෙයක් වෙන්න පුළුවන් තියෙන නමුත් ඕගොල්ලෝ ඉන්න තැන ඉඳලා ශේස්ත්‍රයට ගියොත් තියෙන මහ විශාල ශේත්‍රයක්. එතකොට මෙන්න මේ තණ්හාව සම්පූර්ණ නැති වෙනවා මම කියන තැනම අයින් කරන්න පුළුවන්. අජත්තං වා කාය කායන පස්සේ විහෙරති කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික කය ගැන කෙස්ලුම් නියතත් ධම්මස්නහර කියලා බලනකොට හිතේ තියෙන මම හැඟීම මේ කයට බහලන්න බෑ. බැහැලෙන්නේ නෑ. හැම වෙලේම දන්නවා කෙස්ලොම් නේද ධම්මස් නහර කුණු පොකොටස් ටික විතරයි තියෙන්නේ කියලා දැන්ට බලන්න ගොඩක් ඕනේ එහෙම බලනකොට බලනකොට ඕගලන්ට කාරණා දෙකක් වෙනවා. මොකද්ද? එකක් රූපේ පැත්ත හොඳට දකින්න එක වැඩි වෙනවා. කන බොන ආහාරයෙන් හැදෙන කොන පොකොටස් ටිකක් තියෙන්නේ කියන කාරණාව දකින්න එක වැඩි වෙනවා. දෙක මෙබඳු කොටස් ටික අරබය මම මගේ කියන අදහස එහෙනම් තියෙන්නේ මනසේ නේද ඒක කහට කායට බහලන එක කායට අයිති කියලා හිතන එක වැරදි කියන එක පේනවා. එන්න එන්න කයේ තියෙන යථා ස්වභාවයේ මතුවෙවි එනවා කය මම කියලා බලපු වැරද්ද එන්න එන්න දුර්වල වෙනවා දුක පිළිසිඳ දකින්න සමුදය දුර වෙනවා මේ මාර්ගයේ වඩනකොට වෙන්නේ සතිපට්ඨානේ වඩනකොට කය ගැන හිත තබ තබ සිතේ තියෙන ගතිය වහලන්න නොදෙනකොට දැන් ඒක කරන්නේ කය ගතිය කය සමාධිය නිසා කය අනුවගේ සිහියෙන් හිත යොමු වෙච්ච උත්සාහයෙන් මේකෙන් කරන්නේ මොකද්ද එන්නෙන් දුක්ඛ ස්කන්ධය පිරිසිඳ දක්වනවා. මෙතන මහ බුදු සහ උපාදාය රූපයි කියලා රූපේ පිරිසිඳ දක්වනවා. ඒ රූපේ ආරම්භය පුද්ගලයේ කෙනෙක් කියන කෙලෙසේ මම කියන හැඟීම මානය කියන එකත් කෙලෙසයක්. මානය මම කියන හැඟීම කෙලෙසේ මේක සමුදය සත්‍යය. මේක කයට වහලතු එක අඩු වෙනවා. දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න දකින්න සමුදය දුර වෙනවා. දැන් මාර්ගයේ වඩන එකෙන් කරන දුක පිරසින් දකින සමුදය දුරු කරනවා. එතකොට සාක්ෂාත් වෙනවා ටික ටික මොහොතින් මොහොත මොකද්ද? අජරාමර බව. තමන් ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු වීම නිසා, නැරීම නිසා එන දුකෙන් මිදෙනවා මෙයා ටික ටික. මොහොතේ මොහොත ලඟ වෙනවා. සතිපට්ඨානේ වඩනකොට චතුරාර්ය සත්‍යය වැඩින්නේ දැන්. චතුරාර්ය සත්‍ය වඩන්නයි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දුක පිරසින් දකින්න, සමුදය දුරු කරනවා, නිරෝධී සාක්ෂාත් කරනවා. කරන ටික කරන එකට මග වඩනවා කියනවා. එතකොට හැම එකකටම අපි කියමු සද්දයක් ඇහුණොත් සද්දයක් ඇහෙනකොට ඇත්තටම ඒකෙදි විදර්ශනාකට යුත්තේ හිතට පෙනෙන නිමිත්තමයි. කායගත සතියෙමයි යන්න වෙන්නේ ඕගලන්ට සද්දෙටත්. කායගත සතිය වගේ මොකද කායට සද්ද පෙන්නලා නැන්නේ. අපි කියමු බල්හෙක් බුරනවා නේද කියලා සද්දයක් ඇහුනේ. ඇහෙනකොටම සතිපට්ඨාන 100ට ගෙනින්න බල්ලාව ළඟ කරන්න. ඒ රූපයේ බල්ලා කියන අදහස දැන් බල්ලෙක් කෑ ගහනවා කියන එක ඇහුණානේ. එතනකොටම එතනින්ද කේස්ලුම් නියදත් හම්මස්නහර කන බොන ආහාරයෙන් හැදෙන මේ රූපය කියලා බලන්ද ඒ රූපය බල්ලා කියන අදහසට සුනකයා කියන අදහසට හිත තබන්න එපා. ඔකේ කරන්න දෙන්නේ. එහෙම කරනකොට ඕගොල්ලෝ සතිපට්ඨානෙ වඩනකොට ඕගලන්ට පිරිසිඳ දකින්න හම්බ වෙනවා කාරණා දෙකක්. මේ බල්ලා කියන අදහසත් එක්ක එන නිමිත්ත සද්දයට අයිති නෑ. සද්දය කියන එක මේ නිමිත්තට අයිති නෑ. එතන තියෙන සද්දය කියන එක නිමිති වලින් තොර ධර්මතාවයක් ඇත්තටම ඕක නියමම ක්‍රමේ නම් සද්දය ඇති වෙනකොටම සද්දය නිසා Tamanටයි බල්ලා කියන නිමිත්ත ඇසුනේ ඇති උනේ කියන කාරණාව සේකල සද්දයට ගැටෙනු ගහින්ඩයි ඕනේ. ඕක දැන් බෑ කරන්න. ඉස්සෙල්ලා නිමිත්ත තුල තියෙන මෝඩකම අයින් කරන්න. නිමිත්ත තියෙන තියෙන මෝඩකම හොඳට වැඩුණු දවසට මේ සද්දය කියන එක වෙන එකක් හටගත්ත නිමිත්තම වෙන එකක් ගන්නවා. ඉස්සෙල්ලා නිමිත්ත ඇතුලේ තියෙන පැටලිල්ල ගලවලා ඉන්න වෙනවා. තේරෙනවද මං කියපේ? මුලින්ම සද්දය ඇහෙද්දී ඔයගලන්ට විදර්ශනා කරන්න වෙන්නේ බල්ලව. නැත්තම් සිතට පහළ වෙච්ච අදහස ඒ රූපෙට තියන්න නැතුව යන්න. ආයතන හයේම අනිත් ඒවා අනිදස්සනයි නමුත් හිතට පහළ වෙන නිමිති ටික විදර්ශනා කරන්න එහෙම පේනවා වගේම. එහෙම කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආයතන පහම එක ශේත්‍රයක් කියලා ඕගලන්ට පේන්නේ. ඒ ආරම්භය තමන්ගේ මනසේ නිමිති ඇති වෙලා තියෙන කියන එක පේනවා. ඒ නිමිති ටික මේ ආයතන ටික බහලපු නිසායි. බල්ලගේ සද්දේ බල්ලා කියන නිමිත්ත සද්දේට බහලපු නිසායි බලු සද්ද වෙලා තියෙන්නේ. එතකොට හරකෙක් සද්දේ කෑ ගහනකොට හරකා කියන නිමිත්තක් හදාගත්ත නිසා ඒක හරක කෑ ගන්න සද්දේලා තියෙනවා. සද්දය කැහනකොට ඒ සද්දය ආරම්භය රතයක් කියලා හිතපු හින්දා ඒ හිතපු ගතිය සද්දයට ගැට ගහපු නිසා රත සද්දේලා තියෙනවා. අන්තිමට ඕගලන්ට රත බල්ලෝ සිංහයෝ අස්සයෝ කියන මේ නිමිති ටික ඔක්කොම අතහැරෙනවා සද්දයන්ගෙන් කෙරවලට ආවහම. එතකොට නමුත් දැනට සද්දය කියන එක ගොඩ සද්ද රූපයේ හැටියට අල්ලගෙන විදර්ශනා කරන්න එකක් නැති නිසා මේ හිතේ පහළ වෙන ගතිය රූපෙට බහලා නැතුව සද්ද රූපෙට බහලා නැතුව ඉන්න මේ රූපෙට බහලන බහලන්න පුළුවන්කම ඇති වෙලා තියෙන සද්දේ නිසා නෙමෙයි සද්දේ එක්කම උපදවා ගන්න අපේ නිමිත්ත නිසායි. ඒ නිසා අපිට අපේ හිතේ තියෙන ගතිය සද්දෙට බැහැලෙන්නේ නැති තැනකට යන්න කටයුතු කරන්න තියෙන්නේ සද්දේ එනකොටම ඇතිවෙච්ච නිමිත්තට බහලන් නැතුව ඉන්න විදිහටයි. මම කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ දැන් සිංහේ කෑ ගහනවා කියන එක ගන්නකො සිංහා කියන තැනක තියෙන නිමිත්ත සිහි කරගෙන ඕගොල්ලෝ සද්දෙට සිංහාගේ සද්ද හොයන්න යනවා කියලා යනවා මිසක වෙන සද්දෙට නිමිති සද්දය කියන එකේ නිමිති නැහැ. එතකොට මේ සිංහාගේ සද්දය කියනකොට ඕගොල්ලෝ සිංහෙක් ඉන්නවා කියන නිමිත්ත හොයාගෙන යන්න පුළුවන් නම් සද්දේ හොයාගෙන ගිය හැකියි. එතකොට බේරන්න තියෙන සතිපට්ඨානේ සිංහය කියලා හම්බ වෙන තැනයි කායගත සතිය බලන්න වෙන්නේ. එහෙම බලලයි සද්දේට අනුගත නොවි ඉන්න පුළුවන් වෙන්නේ. කියන එක තේරෙන්නේ නැද්ද? කියන ඕගලන්ට වෙන සද්දෙට නිමිති නැහැ. දැන් රූපට නම් රූප වලට තියෙනවනේ රූපෙට කෙලිම මේක වටාපත කියලා හිතන්න පුළුවන්. රූපෙම වටාපත. රූපෙම මිනිසයා. දැන් අපිට සද්දෙම මෙහෙමයි කියලා අහුවෙන්නේ නැහැ. සද්දෙට වෙන නිමිත්තක් බඳලායි අපිට සද්දේ හොයාගෙන යන්න වෙන්නේ. සද්දේ කනට ඇහෙන එකක්. සිංහ කියන එක මනසින් උපදවාගත්ත නිමිත්තක්. ඊට පස්සේ සිංහයා කියන මනසින් උපදවාගත්ත නිමිත්තට මනසින් උපදවාගත්ත නිමිත්තයි මේකට බැඳලා තියෙන්නේ. මනසින් උපදවාගත්ත නිමිත්ත කියන්නේ ඇහින් බැඳපු මේ වැරද්දෙන් ඇහින් බැඳපු නිමිත්ත. වර්ණ සටහනක් ඇස් ඉදිරිපිට කුණප කොටස් ටිකක් ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපය ආරම්භය සිංහයා කියලා හිතලා හිතපු එක රූපෙට අයිති කියලා දන්නේ නැතුව අපි හිතපු එක රූපෙට ගැට ගහලා මේ රූපේ සිංහයක් කියලා දැකපු වැරද්දක් සහිත එකකුයි දැන් අපි සිහි කරගෙන සද්දෙට බැන්දේ. එතකොට මට වෙන්නේ සද්දෙට සිංහය කියන රූපේ බැඳීම අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන සිද්ධිය වෙන් කළාමයි. ඒකයි ಜಾති අන්ධ කෙනාට නිවන් දකින්න බෑ කියන්නේ ඔගොල්ලෝ විදර්ශනා සතිපට්ඨානෙ වඩන්න ගියොත් කායගත සතිය වඩන්න ඕගලන්ට හම්බෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ආයතන හයටම හසු වෙන රූප එහෙන් දැක්ක රූපයක විදර්ශනා කරනකොට හසු වෙන රූපයි තියෙන්නේ. ඇහැට පෙනෙන සිද්ධියේදී පෙනෙන දෙක සතිපට්ඨානයේ වඩන ආකාරයටයි හැම එකක්ම අනිත් ආයතන ටිකට වඩන්න දෙන්නේ කියන එක මතක තියාගන්න. ගන්ධයක් හම්බුනහමත් ඕගොල්ලෝ සමම්පිච්ච මල් සුවඳ කියයි. ගන්ධෙට බැඳෙ මොකද්ද? සමම්පිච්ච මල. දැන් ඕගොල්ලන්ට සමම්පිච්ච මලක් බාහිර තියෙනවා කියනකම තියෙනවනේ. සමම්පිච්ච මලක් බාහිරින් තියෙන්නේ කොහොමද? ඇස් ඉදිරි පිටට යම් වර්ණ සටහනක් එනකොට මේකට තමයි සමම්පිච්ච මල කියන්නේ කියලා හිතලා හිතපියක පේන රූපයට බැඳපු හින්දා ඒගොල්ලන්ට සමම්පිච්ච මලක් හම්බුනේ. භවයේ තිබුණු සමම්පිච්ච මලක් උදුරලා ඇහෙන් පෙනුන තැන ඉතුරු කරන සමම්පිච්ච මල උදුරලා තමයි ගන්ධයට ගැහුවේ. ඒ මලමයි නාසයට. මේ මේ දිවට රසට. එතකොට හැමතැනකම ඇඟේ සමම්පිච්ච මල් පෙත්තක් ස්පර්ශ වෙනවා වගේනේ. නැත්නම් සමම්පිච්ච මලක් හැපුවාම මේ රහනේ කියලා ගන්ධෙටයි රසයටයි ස්පර්ශයටයි මට සමම්පිච්ච මලක් ගැන හිත හිත හිටියේ කියලා එක්ක හිතට හරි. එහෙන් දැකපු එකම නිමිත්ත අනිත් ආයතන හය ආරම්භයම ක්‍රියාත්මක වෙලා තියෙන මොකක් නිසා සනිදස්සන එකම ආයතනයේ රූපේ නිසා. ඉතින් සතිපට්ඨාන භාවනාවේදී ආයතන හයම විදර්ශනා කරන්න ඔය එහෙන් දැකපු රූපයක තියෙන මෝඩකම අයින් වෙන මට්ටම හොඳටම ඇති. කරන්න හදන්නේ මොකද්ද කියන කාරණාව විශේෂයෙන් අවශ්‍ය. තමන්ගේ සිතේ තියෙන ගතිය රූපෙට බහලන්න දෙන්න එපා. රූපයක තියෙන ඇත්ත ඇති හැටිය පෙන්න පෙන්න පෙන්න කටයුතු කරනවා සිතේ තියෙන ගතිය දුබල වෙනකම්. ඕගලන්ට තේරෙන්න ඕනේ. ඕගලන්ට පේන්න ඕනේ. මේ රූපවල සත්‍ය පුද්ගලය කියලා හම්බ වෙන්නේ අත්වාද උපාදානේ මගේ මනසේ තියෙන පුද්ගලයෙක් කියන අත්වාද උපාදානේ ඡායාව පතිත වෙලා මේ රූපවලට හ්ම් යම් වතුරක එක කොටසක් හොඳට අවරස්නේ කහ පාට එක කොටසක් නිල් පාටට පේනවා මොකක් හරි ඡායාවක් වැටිලා තියෙන්නේ. නේද? ඒ ඒ ඡායාව වැටුනහම වතුර නිල් පාටයි වගේ පේනවා මිසක අය ගහ නිල් පාටලා පේන්නේ නැහැ. ඒ වගේ හිතේ ඡායාව මේ රූප මත පතිත වුණොත් අත්වාද උපාදානයේ මේ රූප මත පතිත වුණොත් රූප ටික පුද්ගලයක් වශයෙන් පෙනේ. කාමෝපාදානයේ මේ චිත්‍ර මත පතිත වුණොත් දුරකතන වටාපත් පීවිසි කෝප කියලා හම්බ ඒ වගේ මේ ලෝකයේ ගෙවල් දුරවල් මිනිස්සු සත්‍ය ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ තමන්ගේ මනසේ ඡායාව පතිත වෙලා කියලා දකින්න. එතකොට ශුන්‍යතෝ ලෝකේ අවෙක්ඛියේ ඒව මච්චුරා ජනපසති මේ ලෝකේ ශුන්‍යතාවකින් දකින්න එතකොට මායාවේ නොදක්මට යනවා. ඒ කියන්නේ තමන්ගේ මනසේ තියෙන උපාදානය මේ රූප වලට පතිත වෙලා තියෙන්නේ රූපයක ඇත්ත පෙන්වන්න ඇත්ත පෙන්වන්න පෙන්වන්න දුක පිරසින් දකිනවා රූපයක ඇත්ත දකිනවා මේ රූපේ මත පතිත වෙලා තියෙන ඡායාව නැත්තම් උපාදානය ටික ටික ගෙවෙනවා දුබල වෙනවා සමුදේ තුරු වෙනවා එතකොට යම් දවසක උපාදානය සම්පූර්ණයම නැති වුණා මේ රූප මත ඡායාව වැටෙන්න ඡායාවක් නැහැ එතකොට රූපී සැබෑම උත්තරය එළඹ සිටි තැනට ඇවිල්ලා. මහ භූත සහ උපාදාය රූපයි කියන එක එළඹ සිටිනවා මේ වර්ණයේ ඡායාවල් වැටලා නැහැ. දුක පිරසින් දැකලා සමුදය දුරු කළා. දැන් ඊට නිරෝධය සාක්ෂාත් වෙලා සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ මුල් කරගෙන ආපු ජරා මරණ ශෝක පරිදු දුක් දෝමන සුපායසේ මනස නිරුද්ධයි. සතිපට්ඨානේ වඩල ඉවරයි. මෙන්න මේ අර්ථ සම්පාදනය සඳහා නිතරම කය කෙරෙහි යොමෙච්ච තීයමින්ද හොඳට මතක තියාගන්න මේ කය මම මම කියන තැනක හැංගීමට ඉඩ තබාගෙන කටයුතු කරනවා නම් අනිත් සත්‍ය පුද්ගලියෝ ඉන්න තැනක ඉන්නවා කියන හැඟීම තියාගෙන නම් හැතරෙන්නේ. ඒකට ප්‍රතිකර්මයක් නොකරයි නම් ජරා මරණ දුක තුරුල් කරගෙනයි එයා ඉඳගෙන ඉන්නේද, හිටගෙන ඉන්නේද, නිදාගන්නේද, ඇවිදින්නේද? එයා ජරා මරණ උඩ ඉඳගෙන ඉන්නේ. ජරා මරණ උඩ ඇවිදින්නේ. ජරා මරණ උඩ නිදාගන්නේ. ජරා මරණ උඩ හිටගෙන ඉන්නේ. වෙන දෙයක හිටගෙන නැහැ. මොකද ජීවිතයේ හතර ඉරියව්වම පවතින්නේ උපාදානය මත. සංයුත්ත නිකායේ තියෙනවා ගද්දුල බද්ද කියලා සූත්‍රයක්. පුළුවන් නම් බලන්න. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ බලුගම් වලින් බඳින ලද පල්ලි තැඹක බැන්දොත් මේ බල්ලා හිටගෙන හිටියොත් තැඹ ගාවම හිටගෙන ඉන්නවා. දිව්වොත් තැඹ වටා ඇවිද්දොත් තැඹ වටාම ඇවිදිනවා. ඉඳගත්තුත් තැඹ වටාම ඉඳ ගන්නවා. නිදාගත්තුත් තැඹ අයිනම නිදා ගන්නවා. ඒ වගේ මහානි ආස්ෘතවත් පුතඥයා. ඉතින් හිටගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයක හිටගෙන ඉන්නවා. ඉතින් ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයක ඇවිදිනවා. ඉතින් නිදාගන්නේ පංච උපාදානස්කන්ධයක නිදා ගන්නවා. ඉඳගන්නේ පංච උපාදානස්කන්ධයක ඉඳ ගන්නවා. හතර ඉරියව්වක් වේ නම් අසෘත පුතජන හේ පංච උපාදාන ස්කන්ධයකයි කියලා තියෙන්නේ. ඒ අර්ථය මම ඔය කිව්වේ. ඉතින් යම් කෙනෙක් වටපිටාවේ සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා හිතට හැඟීමක් දැනේ නම් මේ තම ඉන්නවා තමන් ඉන්නවා කියලා හැඟීමක් දැනේ නම් මේ රූප මත රාශිය ගැවුව වැටිලා කියලා දැනගන්න. ඈ මේ තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච සංඥාව පතිත වෙලා කියලා දැනගන්න. ඒකට තමයි ධාතු අනුසය කියලා කියන්නේ. අවිජ්ජා ධාතු කියලා කියනෝකට. අවිජ්ජා අනුසය කියලා කියනවා. යාට ප්‍රකට නැහැ. නමුත් මෙහෙම ඔක්කොම අය ඉන්නවා තියනවා කියන හැඟීම තියෙයි. කෙලෙස් නැහැ. නමුත් අනුසය කියලා කියන්නේ මනසේ අනුව ශයනය කරන ස්වභාවයෙන් මේවා තියනවා කියන හැඟීම. අන්නේ හැඟීමයි සතිපට්ඨානේ ලෝකෝත්තර මාර්ගයේ නැති වෙන අනුසය. ඒ තියනවා කියන හැඟීමයි එයාගේ ඉලක්කය. සිහි වෙන එකට වඩා බලවත් සිහි නොවි අප්‍රකටව තියෙන මේ හැඟීම. සිහි වෙන කෙලෙස් එච්චර දරුණු නෑ. නමුත් නිදිගත් ස්වභාවයෙන් මේ පුද්ගලයේ සත්‍යය ඉන්නවා කියලා හිතේ නිදිගෙන තියෙන හැඟීමයි භයානක. ඔගලන්ට මෙහෙම ඉද්දි මේ වටක් පිටාව හැම තැනම සත්‍යය ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා අනිත් අය ඉන්නවා කියන හැඟීමක් තියෙනනම් දකින්න ළඟම ඉන්න වැලි කෙලියේ පටන් හිටපු මිත්‍රයා මිත්‍ර ස්වභාවයෙන් හිටපු සතුරු අධකයා කියන එක දකින්න. අන්න එයාටයි පහර දෙන්න ඕනේ. එතනයි අයින් කරන්න ඕනේ. ඒකට තියෙන එකමක සතිපට්ඨානේ. හැම වෙලාවෙම නෙක්ඛම ධාතුවක හිත පිරනවා කියලා කියන්නේ. තමන් ඉන්නවා අනිත් අය ඉන්නවා කියන එකකට වෙනුවට අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා යටි හැඟීම පුරුදු පුහුණු කරනවා පෝෂණය කරනවා. මේ ශේෂ්ත්‍රිම මතු කරනවා වෙනෝ බීජය. එතකොට තමන්ට තේරෙනවා ඒ නිසා තමන්ගේ මනසේ පුද්ගලයේ සත්‍යය තියන්නේ කියන හැඟීම ටික ටික තේරෙනවා. අර බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මම ඉන්නවා කියන හැඟීම ටික ටික ටික ටික ගෙවෙනවා. ඇත්තට මේ මාර්ගයෙන් කරන්නේ ඒක. ඉතින් මේ විදිහට ටිකක් භාවනා කරන්න කියන එක මතක් කරන්න. එහෙනම් හැමදෙනාම ගිලම්පස් ටිකක් එහෙම අරගෙන එක එක්කෙනා කතා බහ කර කර ඉන්න එපා. පැත්තකට ගිහිල්ලා ටිකක් භාවනා කරන්න. සත්‍ය නිමිත්ත හොඳට හිත තියාගන්න. හිතා මතාම හිත කොහාටවත් දෙන්නේ නෑ යන්න දෙන්නේ නෑ කියලා සති නිමිත්ත කියන්නේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්නවා. ඒක පැහැදිලි නැත්නම් ඕගොල්ලෝ ඇඟිල්ල තොල් දෙක ගාවට හෝ නාසයට තබන්න තබුවාම අත වදින තැන ඕගලන්ට තේරෙනවා. හිත එතෙන්ට යොමු කළා එතන දැනුම් සහිතවම ඉද්දී අතහකට ගන්න. එතකොට ඒ තොල් දෙක ළඟ වැඩිච්ච තැනට හිත යොමු කරගෙන ඉන්න අන්න ඕකට තමයි සති නිමිති හිත තියාගන්නවා කියන්නේ. කොහොම සති නිමිති හිත තියාගන්න උත්සාහවත් වෙන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. ආපහු බැරි වෙලා අහකට ගියොත් ආයෙත් මතක් කරලා ගන්න. ආයෙත් හිතහකට යන්න දෙන්නේ නැහැ කියලා ඉන්නවා. ආයෙත් යුතහකට ගන්නවා. ඔකට කියනවා සති නිමිති චිත්තං උපනිබන්දෙත්වා කියලා සති නිමිති හිත වැඳ ගන්නවා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ඕක පුරුදු වෙන්නත් ඕනේ. එහෙම ඉඳලා එහෙම සති නිමිති ඉන්නකොට Tamanට සිහි වෙනවා අම්මා තාත්තා දුව පුතා කවුරු හරි යාළු මිත්‍ර පොඩි කාලේ ඉඳලා මේ තැන දක්වා චිර කතම්බි චිර භාසිතම්බි සරිතානුසරිත සති සම්බුද්ධංගය කියන්නේ බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් වලට සිත තබන්න ඈ මම අහවලා මට මෙහෙම කිව්වා මම එයාට මෙහෙම කිව්වා අපේ යාළුවා එක මෙහෙම ගියා අම්මලා පොඩි කාලේ මෙහෙම කළා යාළුවා පොඩි කාලේ රෝල ගැව්වා මෙහෙම කළා කියලා මනසේ එක එක දේවල් එයි ඒ එන අරමුණු වල දැන් සත්පුද්ගල භාවයක් තියෙන අරමුණු ටික විතරක් අල්ලගන්න ඒ හැම තැනකදීම දැන් පොඩි කාලේ ශ්‍රී ලංකාවේ යාළුවෙක් සිහි වෙන්න පුළුවන් සිහි වෙනකොට ඒ රූපෙද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මුදුලුන් යුක්ත රූපෙනි. ඒ රූපය ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හිතලා තියෙන්නේම මමනේ. අර පුද්ගලයෙක් ෆොටෝ එක දිහා බලාගෙන කෙනෙක් ඉන්නේ කියලා හිතාගෙන පස්සේ රූපේ දකිනකොට හඳුනා ගන්නවා වගේ. මම මේ රූප දකිනකොට කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස නම් හිතුවේ දැන් මගේ හිතේ තියෙන පුද්ගල සංඥාව මම සිහි කරනවා. නමුත් එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ රූපේ කියලා බලන්න. අතීතයේදීත් බාහිර යාළුවෙක් ඉඳලා නැහැ. එදත් රූපේ හම්බ වෙනකොට යාළුවා කෙනෙක් මමයි සිහි කරලා තියෙන්නේ. අද මම යාළුවා හම්බෙන්න කියලා ගියොත් ඒ රූපේ සතහන හම්බ වෙනකොට රූප සතහන හම්බ වෙනකොට මගේ මනසේ තියෙන gati ටික සිහිවත් කරගන්නවා. එතන රූපේ යාළුවා දකිනව නෙමෙයි මේ මගේ යාළුවා දැක්කා කියන එක සීපත් කර ගන්නවා කියන හඳුරගන්න. ඒ කියන්නේ වෙනස්කම් දකින්නේ අනේ ඔයා හරි කිට්ටුයි. ඔයා හරි මහතයි කියලා කියන්න පුළුවන් නෙයි. එදා රූපේ බලලා ඇති කරගත්ත හිතේ නිමිති ටිකක් මහතයි. අනේ අපි මෙහි නිමිති හිතාගත්තට කන බොන ආහාරي අඩු වැඩිකම මත රූපේ කෙට්ටු වෙනවා හිම් වෙනවා. ඊගා දවසේ යනකොට කන බොන ආහාර අඩු නිසා රූපේ මිටිය පොඩ්ඩක් අඩු වෙනවා. දැන් ඇස් ඉදිරිපිටට එනකොටම දැන් හම් වෙන රූප ඡායාව ගත්තාම එදාගත් ඡායාවට වඩා වෙනස්. ෆොටෝ එකට වඩා වෙනස්. අනේ ඔය හරියට කෙට්ටු වෙලානේ කියන. මොකද එදා ඡායාව තරම් මහත නැති නිසා. මේ වචන වලින් පේනවා අපි කතා කරන්නේම අපේ මනසේ පරණ සිද්ධියකට ඈඳලා කියලා. ඔයා දැන් සුදු වෙලා, කළු වෙලා, මහත් වෙලා කියලා කියන දේවල් වලින් බලන්න අපේ මනසේ තියෙන මිම්මකට නෙමෙයිද දැනුත් සිහි කරගන්න ගමම අද තියෙන සිහි වෙන එක එදා එකට ගැළපෙලා නැහැ වෙනස් හැබැයි ඉතින් පස්සේ තීරණය කරගන්න ඔය දැයක නෙමෙයි දැන් ඇත්ත දැන් අලුතෙන් ආපු එක. අපි අප්ඩේට් කරනවා කියලා කියන්නේ. <laughs> ඉතින් මේ කෙලස් අප්ඩේට් කරගන්න එකක් තමයි කරන්නේ. දරුවා බලන්න යනවා අම්මා බලන්න යනවා කියලා කරන්නේ මොකද්ද? අපේ මනසේ තියෙන නිමිත්ත දිනේ ඉහෙලා ගන්න. ඒක <laughs> අලුත් කරගන්න එක. ඉතින් විදර්ශනා කරද්දී අන්න ඒ බව සිහිපත් කරගන්න ඕනේ. අතීතයේදීත් ඒ හිතට මේ ඉඳගෙන භාවනා කරද්දී සිහි වෙන සිහි වෙන හැම අරමුණකම කෙස්ලුම් නියද ධම්justice කියලා කුණප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් බලන්න කනබුන ආහාරයෙන් හැදුන කියලා බලන්න. අඛණ්ඩව හිත හිතා ඉන්න. ශබ්ද නගල කිව්වත් කමන්න හිතෙන් හිතන්න. ප්‍රකට ප්‍රකට කොටස් නැත්නම් අප්‍රකට කොටස් හිතන්න. හිතලා ඕගලන්ට වෙන මුකුත් නොබැයි නම් තමන්ගේ ඒ බඳු ඇත්තක් තියෙන තැන අපේ හිතටයි කෙනෙක් පුද්ගලෙක් කෙනෙක් පහළ වුණේ කියන එක හිතන්නත් බැයි නම් මගේ කෙනෙක් පුද්ගලෙක් කියන හිතේ තියෙන ගතිය මේක දිහා බලපු හින්දා මේ ඇත්ත පේන්නේ නැත්තේ කියන එකත් බැයි නම් දැනට කන බොන ආහාරයෙන් හැදුණු කේස්ලොම් නියද ධම්මස්නහර නේද තියෙන්නේ යාළුවා කෙනෙක් සිහි වෙනකොට ඒ රූපෙද තියෙන්නේ කේස් ලොම් නියද ධම්මස්නහර ඇට ඇට ඉඳලා කන බොන ආහාරෙ නැදෙන්නේ ඒකම ගෙහෙලියක් සිහි කර ගන්නවා ඒ රූපෙද තියෙන්නේ කේස් ලොම් නියද ධම්මස්නහර ඇට ඇට මිදුළු කන බුන ආහාරන හැදුනේ. ඒකම යාළුවෙක් සිහිපත් කරගන්නවා තව. ඒකෙත් එහෙමයි. ඒකම තමන්ගේ සහෝදරයෙක් සිහි කරගන්නවා. ඒ රූපෙද කෙස්ලොම් නියද ධම්මස්නහරත් ওই ටිකෙන් විතර බල බල බල බල බල බල ඉන්නේ. එතකොටත් ඒ ටික බලන එකටත් තමන්ගේ සිතේ තියෙන gati ඒ රූපෙට බැහැ ගන්නවා කියන එක වේගෙන් වෙන්න ඉඩ දීලා නැහැ. එතකොටත් රූපේ පිටින් දකින්නවා මේ කෙලෙසේ ටික ටික දුර්වල වෙනවා ටිකක් කල් යනකොට මේක පේනවා. මේ කාරණා විතරයි දැනගන්න ඕනේ මේ කරන්න හදන මේ විදිහට බලන්නේ මොකටද කියන කාරණාව පැත්තක තිබුණා නම් ඇති. කෙස්ලොන් නියදත් හම්වස්නහර කියලා හම් වෙන හම් වෙන රූපයක කුණුක කොටස් ටික බලලා කනබුන ආහාරයෙන් බලන්නේ ඇයි? තමන්ගේ මනසේ තියෙන ඡායාව ඒ රූප මත පතිත වෙන්න නොදෙන එකට පතිත වෙච්ච එක අවලංගු වෙන්න. නූපන් ආශ්‍රයක් තියෙනවා නූපදින්න උපන් ආශ්‍රවේ ගෙවෙන්න. දැන් පුද්ගලයෙක් කියලා හිතිච්ච ගතියක් මේ රූපේ තියෙනවා නම් ඒක ගෙවෙන්න නැවත මේ රූපේ පුද්ගලයෙක් කියලා නොපෙටෙන්න. හැම වෙලේම මනසේ ආශ්‍රවය මේ රූපය ඇත්ත බලන්නේ මොකටද? උපන් ආශ්‍රවය දුරුකරන්න මේ රූපේ කෙනෙක් කියලා පෙනිච්ච එකම ගෙවන්න නූපන් ආශ්‍රවේ නූපදවන්න. මතුවේත් මේ රූපේ කෙනෙක් කියලා පෙනෙන එක වළක්වන්න. කියන සතිපට්ඨානය වඩන්නේ ඇයි නූපං ආශ්‍රව නූපදවන්න උපං ආශ්‍රව ගෙවා ගන්න කියන තැනකින් දැනගෙන කළා නම් හරි. ආශ්‍රව කියනකොට කෙලස් කියනකොට තමන්ගේ මනසේ තියෙන ගති ටික සීපත් කර ගන්න. ඒ විදිහට ටිකක් භාවනා කරන්නකො එහෙනම් තේ එහෙම බිල හොඳයි කියලා සරණයි.